ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් භවනා වැඩමුළුවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වෙලාව මේ වැඩමුළුව අපි කෙටි භවනා වැඩමුළුවක් විදිහටයි නම් කරන්නේ ඒකෙදී අපි කාලයේ සීමාව නිසා ආරම්භ දවසේම අද ධර්මදේශනාවකින් පටන් අර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ මම හිතන්නේ කමඨාම් පිළිබඳ බණකුත් අහන්න ලැබෙයි. ඉතින් මේ ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ශාසීරුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු ධර්ම ගෞරවයෙන් යුක්තව. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැම භාවනා වැඩමුළුවකම මේ වගේ භාවනාවට සම්බන්ධ වෙන අයගේ ඒ සුත්තමේ ඥාන වැඩිම පිණිස සුත අනුග්‍රහිතයක් වශයෙන් සලකලා මේ වගේ දවසකට ධර්ම දේශනාවක් සම්බන්ධ කර ගන්නවා. ඉතින් ඒ ධර්ම දේශන අපි නිතරම වගේ මෙතෙක් කලේ දේශනා මාලාවක් විදිහට එකින් එක එකින් එක සම්බන්ධ කරගෙන එකම සූත්‍රයක් දිගේ ගැඹුරට බයින් එකයි. ඉතින් මේ විශේෂයෙන්ම මේ වැඩමුළුව සඳහා යෝජනා වෙලා තියෙන චේතනා සූත්‍රය. ඉතින් ඒ පොතක පතක ඒ සූත්‍රය උද්දෘත කරගන්න කැමැති, දැක බලා ගන්න කැමැති ඇත්තඳ ਸਰුවච්ච දේශිත ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ අභිසම සංයුත්තේ දැක ගන්න පුළුවන්. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ධර්මමාලාවේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ මේක සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ මුලින්ම සරුවචනාංශයේ දේශනා කරන පාඨය තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ යංච බික වේචේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස තීතිය. ඉතින් මේකෙදී මේ මේ සූත්‍රයේම මේ චේතනා සූත්‍රයේම ප්‍රධාන වශයෙන් ගන්නවා නම් මේ සංඛාර විඥාන කියන පුරුක් දෙක අතර සම්බන්ධතාවයක් තමයි විස්තර කළ දෙන්න හදාන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විඥාන පත්‍ය නාම රූපං කියන ටික මේ ද්වාදශාකාර පටිච්ච සමුපාද ක්‍රමයේ මෙතන ඉන උගෝ දෙනෙක් අහලා බලලා පුරුදු දේවල්. එතනදී සංඛාර කියන පදය ඒ පටිච්ච සමුපාදයේදී අවිද්‍යාවත් විඥානයත් දෙක අතරමැද හිර වෙලයි තියෙන්නේ. යම් කෙනෙක් ගාව අවිද්‍යාව නොදැනීම එහෙම නැත්නම් මෝහය අන්ධකාරයේ තියෙනවා නම් ඒ තියෙන කෙනාගේ හැම කායික ක්‍රියාවකම හැම වචනකම හැම මානසික තත්වයකම මේ සංස්කාර පටලැවීමක් තියෙනවා. ඉතින් මේ සංස්කාරයන්ගේ පෝෂණය ලබාගෙන ඒ සංස්කාරයෙන් ලැබෙන මේ අල්පනල ලබාගෙන ස්පාසුව ලබාගෙන විඥානයේ පෝෂණය ලබනවා. ඒ නිසා සංසාර වටය කම්ම වට වශයෙන් මෙතන කම්ම කියන්නේ කෙලින්ම සංස්කාරමයි. ඒ කම්ම වට නිසා කෙලෙස් රැස්වීම දිගටම සිද්ධ වෙනවා. ඒ කෙලෙස් තියෙන රැස්වීම රැස්වීම අඛණ්ඩව සිදු වෙන තාකල් එයා විපාක වශයෙන් භවී පුරාවට සැරිසරනවා. ඒක නිසා අවිජ්ජා සංඛාර විඥාන පවතින තාකල් නාම රූපයගේ දිගට පැවැත්ම තියෙනවා. ඉතින් අපි මේ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සංස්කාර සකස් කිරීම ඒවා ප්‍රත්‍ය කරගෙන ආසන්න කාරණාව කරගෙන විඥානය සකස් කරන්න කියන එක ආස්තික පැත්තෙන් තා නාස්තික පැත්තෙන් සම්බන්ධ කරගන්න. නැත්නම් ආරෝහණ ක්‍රමයට දක්වන පටිච්චසමුප්පාදයයි අවරෝහණ ක්‍රමයට දක්වන පටිච්චසමුප්පාදය දෙකේදී සංඛාර සංඛාර සංඛාරත්වේව අසීත විරාග නිරෝධා විඥාන නිරෝධෝ කියලා සංස්කාරයන්ගේ ඉතිරියක් නැතුව ගෙවන් කිරීම යම් තැනක සිද්ධ වෙනවනම් එතනින් සංඛාර විඥාන කියන මේ පුරුක කැඩිලා අර වට තුනම කම්ම වට, කිලේශ වට, විපාක වට කියන මේ තුනම කැඩිලා යනවා. එimhe හැංගීමක් නැතුව අවිද්‍යාවෙන් මොන ජී කරත් ඒ කෙනා ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට කර්ම රැස් කිරීමක් කරනවා නැත්නම් සංස්කාර රැස් කිරීමක් කරනවා. ඒ නිසා ඒ අනුව නොදැනීම විඥානයේ පෝෂණය ලබනවා. ඒ අනුව දිගටම මේ නාම රූපයක පැවැත්ම සිදු වෙනවා. ඉතින් ඒ නිසා සූත්‍රයේ පළවෙනි කොටසේදී මුල් හරියේදී ඒ සංස්කාර ඇති වෙන හැටි ඒ සංස්කාර මුණත් දෙක තුනක් ඇතුව තනි එක ඒක ඝණයක් විදිහට නෙමෙයි කටයුතු කරන්නේ අංශ කීපයකින් යුක්ත ලොකු දෙපාර්තමේන්තුවක් විදිහට. ඒ එක එක දෙපාර්තමේ එක එක අංශයක් ඊගාව කටයුත්ත නැත්නම් මේ විඥානයේ ඇති වෙන බවට වග බලා ගන්නවා. ඒක නිසා අපි ඒක පිළිබඳව අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සහිතව ඉගෙන ගත්තොත් විතරක් විඥා මේ සංස්කාර කොත්තනකින් හෝ ඍජුව හෝ වක්‍රව හෝ හැම සංසිද්ධියකදීම නියෝජනය වෙන හැටි සූක්ෂම මනසකින් බැලුවොත් කෙනෙකුට දැක ගන්න පුළුවන් අන්න ඒ විශිෂ්ටත්වය ඒ තියෙන සුවිශේෂත්වය තමයි ਸਰවඥාන් වහන්සේට තම ਸਰවඥතා ඥානය ලබා ගැනීමට හේතුබූත වුනේ. ඉතින් ඒ තාමේ ගැඹුරු තැනට යනකම් භාවනාවෙන් ගෙනියලා ශික්ෂාවෙන් ගෙනියලා ඉක්මීමෙන් ගෙනියලා ਸਰවඥන්සේ ආර්දනා කරනවා දැන් ඔය පේන දර්ශනය හරහා මේ සංස්කාරයන්ගේ ද්විත්‍ය චරිත එහෙම නැත්නම් ද්විත්‍යත් නෙමෙයි ත්‍රිත්‍ය චරිත වගේ එකම කෙනා චරිත දෙක තුනක් රඟපාමි මේ නාටකම කරන හැටි ඒව අපි නම්බුකාර වශයෙන් ආඩම්බර වශයෙන් දක්ෂකම් වශයෙන් අපි මේවට පොහොරේ දාලා අන්තිමට ඒ සංස්කාර වලින් ඇඟට නොදැනීම විඥානයේ පහළ වෙලා ඒ අනුව නාම රූප පහළ වෙන හැටි එහෙම නැත්නම් හීන් නූලෙන් මේ පුද්ගලෙක් හරහා පුද්ගලෙක් මේ ඩඩමීම කරගෙන මේ සංස්කාර කටයුතු කෙරෙන හැටි චිත්ත නියාම අනුව ලෝක නියාම ධර්ම වල වැඩ කරන හැටි ඒක දැන ගැනීමට අපිට ඉඩ නොදෙන අවිද්‍යාව අපි වංච කරන හැටි ඒ ඒ කාරණාව බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඉතාම ප්‍රකටයි ප්‍රසිද්ධයි වෙන පෘථජ්ජනිය ඒක දැනගන්න කැමැත්තක් නැහැ ඒ වෙනුවට සාමාන්‍යයෙන් අනුමත්තේසු පුඤ්ඤේසු කියන විදිහට ලාමක පිංකම් කරන්න හරි ආසයි ඒ පිංකම් කරන වෙනුවට මේ ගැඹුරකට ගිහිල්ලා ඊටාම සූක්ෂමව මේ සංසාර ගැටේ වදින හැටි විඥාන හරහා ගැටේ වදින හැටි දැක ගන්න උඟ දෙනෙක් කියන ගැඹුරුයි කියලා. එහෙම නැත්නම් ඒක සංකීර්ණයි කියලා. ඇත්ත වශයෙන්ම තියෙන දකින්න ඕන නැතිකම. ඒ දකින්න ඕනකම මේ බණකින් කියන්න පුළුවන් වෙයිද? මේ දවස් 4 5 ඇතුළත ඇති කරන්න පුළුවන් වෙයිද කියන එක ඒක සාතික කරන්න බෑ. නමුත් එහෙම මන්ද උත්සාහය වෙන්න නරකයි. උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් අනිකුත් විචල්්‍ය සාධකයන් තහවුරු කරලා හරියටම මේ සංස්කාර කොටු කරගෙන සංස්කාර අඬුවකට තියලා හිර කරගෙන එයාගේ ක්‍රියාකාරකම් ටික වංචනික ක්‍රියාකාරකම් ටික ෂට ක්‍රියාකාරකම් ටික දැකගෙන මෙව්වට පොහොර දාන එක නම්බුවක්ද මේකද මම මෙතෙක් කල් කිව්වේ මම මට ඕනේද ඒ ක්‍රමයේ දිගට කරගෙන යන්න කියලා ඒ මෙතෙක් කල් මේ සංස්කාර පිළිබඳව තල්ලු කරපු කෙනාට ඒ තල්ලුව පිළිබඳ ලැජ්ජාවක් ඇතිකරන මේකයි දුක්ඛ සත්‍ය කියලා පෙන්ලා දෙන්න ඒකෙන් පීඩිත තත්ත්වයක් ඇතිකරන තරමටම මේ ධර්මතාවය දියුණු වෙන්න ඕනේ මාර්ගඵලයක් ලබන්න. ඒ නිසා සබ්බ සංඛාරයේසු අනිච්ඡා සංඥා කියලා බුදුචාන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයන් පිළිබඳව ઈચ્છාව තමයි යටිහිතෙන් එන ઈચ્છාව තමයි අපි නාසලනෝක ඇදගත් මීහරකෙක් වගේ මේ සංසාර කටයුතු වලට කර්ම රැස් කරමින් විපාක දෙමින් කෙලෙස වඩන. ඉතින් ඒක පිළිබඳ ලැජ්ජිත තත්ත්වයටපත් වීම තමයි සෝවන් වෙනකොට වෙන්නේ. සෝවන් පුද්ගලයාට මේච්චර ආඩම්බරකම් උඩපිනු උඩපැනුම් බිපැනුම් පැනපැන මේ නටපු දහංගට සේරම දක්ෂකම් කියලා ගත්ත දේවල් ලැජ්ජිත තත්ත්වයකට පීඩිත තත්යකට දුක්ඛිත තත්යකට යනකම්ම මානසිකත්වය වෙනස් වෙච්ච දවසට සීක පුද්ගලයා කියලා කියනවා. ඒ නිසා සර්වචන්දාංශේ ඒ ගිරිමානන්ද සූත්‍රයේදී නැත්නම් දස සංඥා සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති සංස්කාරයන් හා සම්බන්ධ මේ සියලුම දෙපාර්තමේන්තු වල අනුවංශවල ක්‍රියාකාරකම් පිළිබඳව පිළිකුලටපත් වෙනවා ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා බැහැර කරනවා අට්ඨියති හරායති කියන හැරදමනවා jigucchati jigupsaවටපත් කරනවා අට්ඨියති දුරවන් වෙනවා අනේ එතෙන්ද ගියාට පස්සේ තමයි මේ තපස කියන එක මතුවේ එතෙන්දි තමයි මේ කෙලස් තවන ගතියට එන්නේ එහෙම නැත්නම් යෝගාවචරය හරියට සතුට සතුර හඳුනාගෙන සතුරට මුහුණ දීම සිදුවෙන්නේ එතෙන්දි තමයි එතෙන්ට වෙනකන් අපි මේ හොරෙකුට Tamange පුතයි කියලා සලකන තරමට අමන කමක් කරන්නේ. තද්දබල හොරෙකුට Tamange පුතෙකුට වගේ සලකලා බුදලේ ලියලා දෙන වැඩක් මේ කරන්නේ. ඊට පස්සේ මේ හොරා කරන දේ දන්නවා අන්න වගේ මේ සංස්කාරයන්ගේ යථා ස්වરૂපේ සංස්කාරයන්ගේ තියෙන විස්මුණ ගලවලා බලන්න පුළුවන් ස්වરૂපෙට සරුවඥාංශ මේ පෙන්නන පෙන්වීම හරීම විප්ලවකාරී හරීම රැඩිකල් වාදී ක්‍රමයකට පෙන්වන්නේ නමුත් ඒක සඳහා ගොඩාක් සුදුසුකම් ඕන. එතෙන්ද මේ බණ ඇහුවට විතරක් බෑ. කටපා මේ සද්ද ඇහුනට විතරක් හරියන්නේ නෑ. මේ කල්පනා කරලා විතරක් හරියන්නේ නෑ. එතෙන් එනකම් භාවනාවෙන් නැත්තම් ශික්ෂාවෙන් එහෙම නැත්තම් මාර්ගාංග වලින් පිරෙන්න ඕනේ. සමහරවිට මේ බණ නිසා මේ වගේ වැඩ පිළිවක් නිසා එවැනි ශික්ෂාවකට උනන්දුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි මාර්ගාංග වලට වෙනදට වඩා එළඹ බෙළඹ වාශ්‍ය කරන්න ඉඩ තියෙනවා. එළඹ බෙළඹ වාශ්‍ය කරන කෙනෙකුට නම් ඒ බණ ඇහෙනකොටම ඒ ගැටි ගැලවෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙන්නේ හරියට ගාක් කැලිමැද තිබිච්ච පාරක් කාලයක් පාවිච්චි කරපොන නැති එකක් නැවතත් හෙලිපෙහෙලි කරන යන ගමනක්. හැබැයි මේ පාරේ මහ ලොකු ගස් නැහැ. හැබැයි කාලයක් පාවිච්චි නොකරපු නිසා ලඳු වැවිලා තියෙනවා. ලඳ වැවිලා තියෙනවා. නමුත් පාර තියෙන බව පේනවා. ඒ නිසා අපිට ලඳ කපාගෙන ඉදිරියට යන්න වෙනවා. ඒ නිසා මේ ගමනක් තියෙන වගේම ගමන් වෙහසක් තියෙන වගේම පාරේ ලිකිරීමේ වෙහසකුත් තියෙනවා. ඉතින් ඒකෙදී අපි සංස්කාර කියන පදය තේරුම් ගන්න ඕනේ සංස්කාර ඉවත් කිරීමේ කටයුත්තට වෙන විදිහකට කියනවා නම් මේ සංස්කාර වල තියෙන නපුර සංස්කාර වල තියෙන වංචනික ගතිය අයින් කරන්න නම් සංස්කාරات එක්ක යාළු වෙන්න මේක මේක තමයි උපක්‍රම. අපිට යම් කිසි කෙනෙක් අයින් කරන්න ඕන නම් මනුෂ්‍ය අඳුර ගන්න ඕන. ඒ වගේම අපිට අපිව අයින් කරන්න හදන මිනිස්සු අපිව විනාශ කරන්න ඉස්සලා අපිව අඳුර ගන්න. අපිට සැප සම්පත් දීලා අපිව කිට්ටු කර ගන්නවා. කිට්ටු කරගත්ත ගමන් දැනගන්න ඕන කිට්ටු කරන්නේ වෙන මොකකටවත් නෙවෙයි. පිකෙන වෙලෙම කපන්න තමයි. ඒකමයි අපි සංස්කාර වලට දෙන්න ඕනේ. මොකද සංස්කාර අපිට කෙරුවෙත් ওই ටිකම තමයි. මිනිසෙක් වශයෙන් හෝ වේවා නැත්නම් බලවේගයක් වශයෙන් හෝ වේවා ධර්මතාවයක් වශයෙන් හෝ වේවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා අපි යනික් අසුරු කරා නම් අසුරු කරේ ප්‍රයෝජනයක් සලකනවා ඒ ප්‍රයෝජන මොකක්වත් නෙවෙයි ඒ මිනිස්යාගේ සුභසිද්ධියට මිසක් මේ අසුරු කරන තමන්ගේ සුභසිද්ධියට නෙවෙයිමයි එවනම් බුදුබණ වරදිනවා දැන් අපි අවිද්‍යාව අසුරු කරන්නේ දැන් අපි සංස්කාර ඇතු කරන්නේ කැත්ත අතේ තියාගෙන තමයි පෙකින වෙලෙම කපන්න තමයි ඒ නිසා සංස්කාර පිළිබඳව සම්පූර්ණ පැදුර දිගහැරලා සිටීම බලා ගන්න. හරියට මේ අසුචි වලක් ගොඩ දාලා අසුචි වලේ තියෙන අසුචි ස්වභාවය දැක ගන්න උත්සාහ කරනවා වගේ පේන්න ඉඩ තියෙනවා. නමුත් ඒක සුද්ධ කරන්න නම් ඒ වගේ වැඩක් වෙනවා. එහෙම නැත්නම් සබ්බ සංඛාරේසු අට්ඨියති හරායචි jigucchiti කියන විදිහට සිදු සංස්කාරයන් පිළිබඳව අතහැරීම ලැජ්ජිත භාවයටපත් වීම පීඩිත භාවයටපත් වෙන මේ සංස්කාර පට ඇරලා දකින්න. අනේ යතිම් බලනකොට මේ දොළොස් ආකාර පටිච්ච සමුප්පාදේ හුඟාක්ම සංකීර්ණ පදයක් තමයි සංස්කාර කියලා කියන්නේ. වෙන විදියකට කියනවා නම් ਸਰුවඥ දේශනාව පහුරු ගාලා බැලුවොත් සංස්කාර අහුලන්න පටන් ගත්තොත් අඩු ගානේ සංස්කාර චරිත හතරක් රඟපාන. සංසාරේ ගෙන යනකොට ආගමික ජීවිතයක් ගත කරත්, පුත්තජන ජීවිතයක් ගත කරත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, පැවිදි වුණත්, උපැවිදි වුණත් සංස්කාර නැත්තේ නෑ සමෝසෙ තියෙන කාගෙත්. ඒ සංස්කාර හතරාකාරයකට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකට මේ සංස්කාර කියලා කියන්නේ චෛතසිකයක්. නැත්නම් චෛතසික පැත්තෙන් කතා කරනවා නම් පසු කාලීන ආචාර්යයන් වහන්සේලා විසින් හඳුනාගෙන කියලා අටුවාචාරින් වහන්සේලා අභිධර්මාචාර්යවරු චෛසික 52ක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ සර්වචනන්ත 45 අවුරුද්දක් දේශනා කරන ද කාරණාවල මේ චෛතසික කියන හිතේ දරුවෝ හිත කියන්නේ ජලාශයක් නම් ඒ ජලාශය නගින රැලි 52ක් අඳුරගෙන තියෙනවා. අන්නේ 52 වේදනා චෛතසිකයේ වෙනමම වේදනා ස්කන්ධයේ විදිහට හිත ගන්න මොකද ඒ තරම්ම එයා සුවිශේෂී ක්‍රියා ක්‍රියාවක් කරන සංසාරේ. එයා සමානම සුවිශේෂී ක්‍රියාවලියක් කරනවා නිවන් දකින්න. ඊකට සංඥාව වෙනමම සංඥා ස්කන්ධයක් වශයෙන් පෙනී හිටිනවා. සංඥා චෛතසිකය විශාල කෘත්‍යයක් කරනවා අපි නොදැන අපි සංසාරයට බඳිනවා. ඒ වගේම ඒක පිළිබඳ ගොඩාක් විශේෂඥතාවයක් ඕනේ. ඒක මේ නිලයෙන් පහ කරන්න. නිවන් දකින්න. ඊට පස්සේ ඊටු වෙන චෛසික 52ම මේ සංස්කාර කියන කොටට වැටෙන්නේ. ඒකයි මේක සංකීර්ණ. එහෙම නැත්නම් මේ වේදනාව කියන එක ප්‍රයිවට් ටියුෂන් වගේ. එක්කෙනෙක් අල්ලගෙන ටියුෂන් දෙන වැඩක්. සංඥා කියන්නේ එක්කෙනෙක් අල්ලන කරන ටියුෂන් දෙයක්. සංස්කාර කියන්නේ 50 දෙනෙක් ඉන්න පන්තියකට ඉගෙනilla. පන්තියේ 50 දෙනෙක් ඉන්නවා. ඒ 50 දෙනාට උගන්වන්න ඕන. හැබැයි මේ පන්තියේ 50 දෙනාගේ මොනිටර් චේතනාව. ඒ 50 දෙනාව ටීචර් නැති වෙලාවේදී හසුරවන්නේ චේතනාවෙන්. ඒ නිසා මේක හරියට චේතනාවගේ පන්තිය කියලා තමයි නම් කරන්නේ. අර සංඥාවේ ගුරුවරයා සංඥාට විතර උගන්වන්නේ වේදනාවේ ගුරුවරයා වේදනත් එක්ක කටයුතු කරන්නේ සංස්කාර කියන එක 50 දෙනෙක්ගේ පන්තියක් ඒ 50 දෙනා හරීම මේ කුළුමී හරක් වගේ එකට එක හට දෙනකොට අනිත් කරා මේ පැත්තට එහෙම නැත්නම් මේ සෝබනජයිසික එක පැත්තකට අදිනවා පාපතර චේතන එක පැත්තකට අදිනවා <coughs> කුසල් කරන්න එක පැත්තකට අදිනවා අකුසල් කරන්න ඔක්කොම එක මල්ලේ තියෙන ඒ කොහොමඩක්වත් ඒකේ සදාචාරයක් නැහැ ඒ ඒ 50 දෙනාගේ සෙල්ලම ඇතුළත අපි ওই පිටින් පෙන්නන්න හදන හැදියාව, සදාචාරය, බයලජ්ජාව, ශික්ෂණය මොනම දෙයක්වත් නැහැ. ඒවා සීරම මවාපෑම් විතරයි. ඒවා සීරම නිකම් මේ සමාජයේ දකින්නකොට පෙන්වන දේවල් විතරයි. සංස්කාරයගේ හොඳ සෙල්ලම් කැලලා දැක ගන්න පුළුවන් හීනේදී. හීනේදී අපිට බයලජ්ජා නැහැ. හීනේදී අපිට සීමාවල් සාධකයක් නැහැ. අනේ එතනදී පේනවා මේක කොහොමනම් විනයනේ කරන්නද දවස පුස්තිශ්‍ය අපි කායික වාචසික ක්‍රියා විනේදී කෙරුවොත් එයා සමාන ප්‍රමාණයක් හැතවැඩ හීනෙන් සිද්ධ වෙලා තමයි මේක සමවර කරන්නේ. බොන මනුස්සයා බිව්වට පස්සේ අන්න සංස්කාරවල සෙල්ලම පේනවා. ඒ මනුස්සයා බොන්නේම බොන්න නැතුව හිටියොත් මේ ශික්ෂණය වෙන්න ඕන නිසා. මත්කුඩු ගහන එක්කනා මත්කුඩු ගහන්නේ ගහන්න නැතුව හිටියොත් වග වෙන්න ඕන. Taman කරන දේවල් වලට වග වෙන්න. මත් ගත්තට පස්සේ යාට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හැඟුම් එළියට එනවා. ඉතින් මේ නිදර්ශන දෙකක් විතර මම පෙන්නුවේ මත්ද්‍රව්‍ය සහ කුඩුකාරයෝ හැම පෘථග්ජනයෙක්ම කුඩුකාරයි. කිසිම කෙනෙකුට වෙන් කරන්න බෑ හැම කෙනාම බීලා ඉන්නේ. බීලා පිස්සු කෙලින්නේ. එහෙම නැත්නම් හීනෙන් ඉන්නේ. ඒ නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ හීනෙන් කෙඳිරි ගන්න පුතත්ජන ලෝකයේ ඉස්ලාම් ප්‍රබුද්ධ වෙච්ච කෙනා මම කියලා. ඒක තමයි බුද්ධ වචනේ තේරුම. උන්වහන්සේ මේකේ නැගිට්ටා උන්වහන්සේ මේ කෙලෙස් මරණින්දලක් නෙවෙයි ඉන්නේ සංස්කාර වල නූල් සූත්‍රේ දාන. නමුත් උන්වහන්සේ manussකම ක්‍රියාත්මක කරලා එහෙම පිබිදිච්ච නැති තාමත් නිින්දෙන් කෑ ගහන තාමත් නිින්දෙන් ගොරවන නිින්දෙන් කටයුතු කරන කට්ටියට අවදි වෙන්න අවදි වෙලා මේ තනංගෙම ඇතුළත ක්‍රියාත්මක කරන මේ සංස්කාරයන්ගේ නපුර 90 කිරිපවන්න වගේ කිරිපවන්න එපා හොරෙකුට දරුවෙක් වගේ සලකන්න වගේ සලකන්න එපා. ඒක හොඳක් නම් වෙන්නේ නැහැ. කියලා එක එක්කෙනෙකුට කියලා දෙන පාඩම් තමයි මේ චේතනා සූත්‍ර වගේ වයි තියෙන්නේ. ඒක නිසා සංස්කාර කියන පදේ තේරුම් ගන්නකොට ඒක පැත්තකින් කියනවා සංස්කාර කියලා කියන්නේ චෛසික 52ක පොදියක් මල්ලක් පන්තියක් ඒකේ ප්‍රධානියා චේතනාව. ඒ නිසා සංචේතනා අபிසංකරෝති කියන පද ਸਰුවචනන්සේ සමාන පදයේ වශයෙන් සාකච්ඡා කරනවා. සංචේතේති පටිසංකරෝති කියන පද දෙක සමානාර්ථ පද සංස්කාර සහ චේතනා කියන පද සමාන කරලා පෙන්නනවා. ඒ නිසා යම් තැනක චේතනාවක් ක්‍රියාත්මක වෙනවනම් යහපත් වේවා අයහපත් වේවා ඒ හැම එකක් හරහාම සංස්කාර වැඩ කරනවා යම් කිසි කෙනෙක් තව දියුණුවක් අපේක්ෂා කරනවා, තව කෙනෙකුට බනින්න බලාපොරොත්තු වෙනවා, ගහන්න බලාපොරොත්තු වෙනවා, ස්තුති කරන්න බලාපොරොත්තු වෙනවා. අපේක්ෂාවක් තියෙනවා නම් දරුවන් පිළිබඳ, වස්තුව පිළිබඳ, රට පිළිබඳ, ආගම පිළිබඳ අඩුම ගානේ නිවන පිළිබඳවත් ඒක සංස්කාර වෙනවා. ඒ සංස්කාර අර පුරුදු තාලෙට කෙලස් වගුරුවනවා. ඒක නිසා භාවනා කරන කෙනා එතන මේ සංස්කාර උගුලා දැමීම සඳහා සංස්කාරම පාවිච්චි කරන කෙනා කොහොමද මෙහෙම චේතනා ප්‍රකල්පනා නැති තැනකට යන්නේ කියන එක ਸਰවචනාංශිකේ තියෙන අතිශේෂ්ඨ ගතිය තමයි උන්වහන්සේ චේතනාවක් අපිට දෙනවා සියලු චේතනා නැති කරන්න. චේතනාවක් හරහා සියලු චේතනා නැති කරන්න යන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ. ඒ නිසා ਸਰවචනාංශේ සඳහන් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක්. ආර්ය අෂ්ටාංග මාර්ගියත් සකස් කරන ලද්දක් හිතින් හිතන ලද්දක් මෙහෙවිය යුත්තක් හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පුංචි අස්වැසිල්ලක් දෙනවා සියලු සංස්කාරයන් අතර සලකා බලනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ඊ타මත්ම තුනීම සංස්කාර. ඒක හරියට ලොකු කට්ටක් අයින් කරන පුංචි කට්ටක් අතට අරගෙන පුංචි කට්ට මාර්ගයේ ලොකු කට්ට අයින් කරනවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට අනිකුත් සීල සංස්කාර අයින් කරමින් අන්තිමට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයම අයින් කරලා. ඒක නිසා මේ චුල්ල වේදාල වගේ සූත්‍රවල ඒ විශාක උපාසකතුමා ධම්මදින තෙරින්නාංශය හරියට අවබෝධ කරලා තියෙනවද නැද්ද අහන අහන්න ප්‍රශ්නයක් නගෙනවා ආර්යාවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකතයක්ද අසංකතයක්ද කියලා. ඒකෙදී ධම්මදින තෙරින්නාංශේ ඍජු උත්තරයක් දෙනවා පාස විශාක උපාසක ආර්ය අෂ්ටාංග මාර්ග සංකතයක්. එතකොට දැන් අපි යන સંદર્ભය හැටියට මේ සංකතයෙන් කොහොමද සංකතයක් අයින් කරන්නේ? නැත්නම් සංකතයෙන් කොහොමද අනිකුත් සංකත අයින් කරන්නේ? අයින් සංස්කාර අයින් කරන්නේ කියලා. ඉතින් මේක මොන විදියකට PhD කරපු තීසීස් එකක් කියලා හෝ ත්‍රිපිටකය කියලා හෝ කටපාඩම් කරලා ගන්න බෑ. මොක ක්‍රියාත්මක වීම හරහා එහෙම නැත්නම් භාවනාව හරහා මේ වැඩේ කරලා දෙනවා. සර්වචන් වහන්සේ ආනපන සති සූත්‍රයේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වශයෙන් සංස්කාර අරගෙන සුවිශේෂී තත්වයකට මට්ටම් තුනකට කඩලා එක එකක් ගෙවම් කරන්න නැටි උගන්වනවා ආනාපාන සතිය හරහා. එතන සංස්කාර වෙන ස්වරූපයෙන් පෙනී සිටින. එතනදී වචී සංඛාර තමයි ඉස්සල්ලාම අපි භාවනාදී තුරුවන් කරන්නේ. වචී සංඛාර කියලා කියන්නේ වචන කතා කිරීම සම්බන්ධව යට තියෙන පරිපතේ යට තියෙන සර්කිට් එක අපේ මොලේ වචනයක් බින්දින්ද ඉස්සර වෙලා වචනයක් වාටපත් කරන්න ඉස්සෙල්ලා නැත්නම් විතක විපහාරයට එන්න ඉස්සෙල්ලා යට වැඩ කරන ස්වરૂපේදී ක්‍රියාත්මකන චෛසික දෙක විතක්ක විචාර චෛසික දෙක ඒ නිසා විතක්ක විචාර දෙකට වචී සංඛාර කියන නම ਸਰවචනන්සේ දීලා තියෙනවා ආචාර්ය ඊට පස්සේ මේ ශ්‍රාවක පිරිසත් එක්ක බාර ගන්නවා ඊගාවට කාය සංස්කාර මේ කයක් උණුසුම්ම 50ක් ඇතුළේ දැනතුකරනද අඩුවෙන්ම තිබිය යුතු දේවල් වලට කියනවා කය නඩත්තු කිරීමට අවශ්‍ය අඩුම දෙයට කාය සංස්කාර කියලා. ඒකට ආස්වාද ප්‍රසවාස දෙක තමයි වෙන්නේ. ඊට පස්සේ චිත්ත සංඛාර, මනෝ සංඛාර කියලා සඳහන් කරනවා. ඒ හිතක් පවත්වන්න ඕන අඩුම නැතුවම බැරි තිබිය යුතු චෛසික දෙකක් විදිහට වේදනා සංඥා දෙක සඳහන් කරලා තියෙනවා. ආශස් ප්‍රසාද දෙක චෛසික දෙමෙයි රූප ධර්ම කාය සංස්කාර රූප ධර්ම වගේක් වචී සංකාර නාම ධර්ම වගේක් චිත්ත සංකාර නාම ධර්ම වගේක් මේ ආනාපාන සතියේ පියවර 16 දී ਸਰවඥාන්සේ මේ කාය සංකාර සහ චිත්ත සංකාර ගෙවම් කරන හැටි පෙන්වීමෙන් අර සංස්කාර වලට උත්තරයක් දෙනවා පණන් අරගෙන කලියුත්තක් හරහා ඉබේ සිදුවෙන තැනට භාවනාව ගෙනියලා සංස්කාර ගෙවම් කරන හැටි කරනවා ඊගාට මේ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියන තැනට මේ සංස්කාර කර්ම රැස් කිරීමේ සිද්ධියේදී වෙන චරිතයක් හංගපාන. මේ ජීවිතේදලා ඊගාව ජීවිතයට තමන් ගෙනාපු රුචි අරුචිකම් ටික අබ්බැහිය චරිතේ පෞරුෂත්වය කර්මපොදිය ගෙනියෑමේදී සංස්කාර කියන්නේ කර්මවල. සකස් කිරීම එහෙම නැත්නම් චේතනා ප්‍රකල්පන අපේ ජීවිතය යම් විදියකට උනන්දුවෙන් ඉදිරියට යාත්‍රා කරන්න නම් අපිට ප්‍රාර්ථනාවක් තියෙනවා. ප්‍රාර්ථනා නැති මනුස්සයට මොන විදියෙන්වත් ජීවිත යාත්‍රාව ගෙනියන්න බෑ. අපි මේ ශරීරය පිරිසිදු කරලා තියාගෙන ඉන්න, සෞඛ්‍ය සම්පන්නව තියාගෙන ඉන්න, එහෙම නැත්නම් මේකේ වර්ධනයේට, රූපලාවන්‍යයට හැම දෙයකටම අපිට ප්‍රාර්ථනාවක් අපිට අභිමතාර්ථයක් ඕනේ. ඒ වගේම අපේ ජීවිතයේ ඉස්සරහට යනකොට මම අසවල් කෙනා බවටපත් වෙන්න ඕනේ මේ මේ මේ චරිතය මේ විදිහට රඟපාන්න ඕනේ හොඳ කෙනෙක් වෙන්න ඕනේ මේ සෑම දෙයකටම අභිමතාර්ථයක් තියෙනවා. ඒ අභිමතාර්ථයට ළඟා වීමට අපිව උනන්දු කරවන්නේ ඒ වගේ ප්‍රාර්ථනාවක් කරා. මේ ප්‍රාර්ථන නැති මනුස්සයා ජීවිතය ගන්න දෙයක් නැහැ. එතකොට මේ සෑම ප්‍රාර්ථනා පොදියටම සංස්කාර කියලා කියන්න පුළුවන්. අපේ ජීවිතයේ අභිමතාර්ථ වෙනුවෙන් නව නිර්මාණ සඳහා ප්‍රගමණය සඳහා හොඳ කෙනෙක් වෙන්න හදන එක හරහා භාවනා කරන්න හදන බලාපොරොත්තු හරහා සංස්කාර වෙන විදිහකින් පෙනී හිටිනවා. ඒ නිසා එතෙන්දි සංස්කාර බොහෝම කල්යාණ මිත්‍රෙක් වශයෙන් Tamanට සිතූ පැතිය සම්පත් ලබා දෙන මේ භද්‍රගටයක් වාගේ මේ සංස්කාර පෙනී හිටිනවා. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ මුලාවක ගත කරන්නේ උගන්වනවා කෙනෙකුට මීට වැඩිය හොඳ තැනකට යන්න. ඒ නිසා එයාට හොඳ තැනකට යන්න ඒ උනන්දු ඇති කරවීම පිණිස සංස්කාර සුදු පාටට තමයි ඉදින්දි පෙන්වන්නේ. ගරු කටයුතු මිත්‍ර ස්වරූපයෙන් සුදු පාටට පෙන්වනවා. නමුත් අධ්‍යාපනයේ උගන්වන ඉහළම ඉන්න කෙන දිහා බැලුවොත් ඒ මනුස්සයත් අපි වාගේම දුක් විඳිනවා. අධ්‍යාපන ශිෂ්ටි ඉන්න ඉහළම කෙනත් එක පොඩ්ඩක් කතා කරලා බලන්න. හැබැයි සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න කෙනාට වැඩිය දුක් විඳිනවා. ඒකදී ජෝක් එක තියෙන විහිළුව කියන්නේ ජනාධිපති අධ්‍යාපන ඇමතිවරයාට බයයිලු. මොකද හේතුව මේ කැබිනට් එක කඩාන ගියොත් ඒ නිසා ජනාධිපති නිතරම අධ්‍යාපන ඇමතිවරයා කියන දෙයට මොනවාරි දීලා යා කොහොම හරි මේ පාර්ලිමේන්තුවේදී හරි රාජ්‍ය සභාවේදී තියාගෙන ඉන්න අවශ්‍ය නිසා ඉල්ලන දෙයක් දෙනවා. අධ්‍යාපන ඇමතිවරයා තමන්ගේ ප්‍රයිවට් සෙක්‍රටරියට බයයිලු. මොකද මිනි ඔෆිස් එක කරන් කරේ නැත්නම් අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපනය දන්නේ නැහැ. ඌ අමු මැට්ටේ. මන්දන දැන් කවුද ඉන්නේ දන්නේ සමා වෙන්න මම මේ බණ කියන්නේ. ඒ නිසා ඌට සිද්ධ වෙනවා ප්‍රයිවට් සෙක්‍රටරි කියන දේ අහගෙන එනකොට ප්‍රයිවට් සෙක්‍රටරි දෙපාර්තමේන්තුව රන් කරලා තිනවා එයා එන්නත් ඉස්සෙල්ලා ඒ නිසා මෙයාගේ වැඩ ටික කරගන්නවා ඒ කියන්නේ අර පන්දන් වලින් කරන්න තියෙන වැඩ ටික කරගෙන දෙපාර්තමේන්තුවේ ආයවැය සකස් කරගෙන මිනිස්සු ටික ෂේප් කරගන්න එයා නිතරම ප්‍රයිවට් සෙක්‍රටරිව ෂේප් කරගෙන ඉන්නවා ප්‍රයිවට් සෙක්‍රටරිට මේවට ටික කරන්න බෑ ප්‍රධාන අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ෂේප් කරගන්න ඕනේ. එනිසා මේ මනසයිටින උදේ ඉඳලා හැන්ද වෙනකන් අර අධ්‍යක්ෂකවරුන්ගේ අවශ්‍යතා සපුරලා දීලා තමන්ගේ නිලය දේශපාලන නිලයක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා ඒ නිලයට රැකෙන විදිහට යන්න රාජකාරී වශයෙන් කරන අධ්‍යක්ෂවරුන්ගේ අවධානය ගන්න. අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය ලබා ගත්තේ නැත්නම් ඒගොල්ලන්ගේ කීර්තිනාමයෙන් නඩත්තු කරන්න බෑ. ඒ පළාත් අධ්‍යක්ෂකවරු ප්‍රධානාචාර්යවරු ටික ෂේප් කරගන්න හදනවා නැත්නම් හිමේ යාට බෑ. එයාගේ කීර්තිනාමය රවට්ටන්න. ඒ නිසා යා ප්‍රධාන ප්‍රධානාචාර්යවරුන්ට බයයි. ප්‍රධානාචාර්යවරයා තවයි යට තියෙන උප ආචාර්යවරුන්ට බයයි. එහෙම නැත්නම් ඉස්කෝලේ කරගෙන යන්න බෑ. වාචාර්යවරු ශිෂ්‍යයාට බයයි ශිෂ්‍යයා මොකාටවත් බය නැහැ කියලා කියනවා. අද තියෙන අධ්‍යාපන ක්‍රමය උන්නතන තියෙනවා. ඉහළම ඉන්න එක කොයි බයාවත් ශිෂ්‍යයා නිට්ටරෝම අයිතිවාසිකම් සඳහා සටන් කරනවා, ලොක්කණ්ඩ බනිනවා, ශිෂ්‍යෝ කිසි කෙනෙකුට බය නැහැ. එකෙන් පේන්න තියෙන ඉහළ ඉන්න මිනිසුන්ගේ මානසික ආතතියක් තියෙනවා. අර ශිෂ්‍යයාට නැහැ. නමුත් උගන්වන්නේ මානසික ආතතියක් නැති තැනට යන්න උගන්වන්නේ. මේ ශිෂ්‍යයා තමයි නැති දැනනවත් ඉන්නේ. මනස උගන්වපු කට්ටිය ඊට වැඩි ආතතියකින්. ඔන්න එහෙම අධ්‍යාපනය තියෙන්නේ මොකද මේ සංස්කාරට සුදු පාට ගහලා සංස්කාර කියලා කියන්නේ සීළු සම්පත් ලබා දෙන අත්ල්පප්පව කෙනෙක් වගේ කියලා පෙන්නලා ප්‍රාර්ථනා ඇති කරනවා. ප්‍රාර්ථනා හරහා තමයි මේ තරඟ පවත්වන්නේ. ප්‍රාර්ථනා හරහා තමයි මේ තෑගි දෙන්නේ. තෑගි දීලා ගෙනියන ගමනේදී කවදාකවත් සංසාරයෙන් ගැලවීමක් නිවන පිළිබඳ අවබෝධයක් යථාබෝධයක් මම දැන් මෙතන කියන එකට කවදාකවත් පාර කැපිලා නැහැ. කැපෙන්න බෑ මූලධර්ම වැරදි. ඒක නිසා එතන සංස්කාර පෙනී හිටින්නේ අභිමතාර්ථ වශයෙන්, යහ කල්පනා වශයෙන්, ප්‍රාර්ථනා වශයෙන්. ඉතින් සමේ සංස්කාර වල තියෙනවා පැතිකඩ හතරක් සාමාන්‍ය වශයෙන්. ඉතින් අපි සංස්කාර කියන පදේ ත්‍රිපිටකේ මතුවෙන මතුවෙන වෙලාවේ අපිට සැලකිලිමත් වෙන්න ඕන හුදු සංස්කාර කියන වචනේ ගන්න නැතුව මෙතන මේ කතා කරන්නේ කර්ම මූලයෙන්ද මෙතන කතා කරන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන ශේෂ්ත්‍රයෙන්ද මෙතන කතා කරන්නේ ප්‍රාර්ථනා ප්‍රණිදි ප්‍රකල්පනා වශයෙන්ද එහෙම නැත්නම් අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා මේ දී ඇති විවිධාංගීකරණ අරමුණු රාශියෙන් අවශ්‍ය අරමුණු තෝරලා තමගේ රුචි අනුව තෝරලා විඥානයේ පෝෂණය කිරීමට කටයුතු කරන සකස් කිරීම අතින්ද කියලා බලනකොට ඉතාමත්ම විචිත්‍රයි ඒ වගේම බොහෝම බරසාර කාරණා හතරක් ඉෂ්ට කරනවා. අන්නේ කාරණා හතරේදී අපි හැම වෙලාවෙදීම සංස්කාරයන්ට කිසිම හුලඟක් වදින්න නැති වෙන විදියට කරදරයක් වෙන්නේ නැති විදියට ඇති නිසිනින්දී සංස්කාර කරන්න ඇති පහසුකම් දෙන එක තමයි පොහසත්කම කියලා කියන්නේ. අද ජීවිතේ පවතින පොහසත්කම කියලා කියන්නේ මේ සංස්කාරයන්ට නිසින්ද කෙලෙස් රස කරන්න දෙන එක. දුප්පත් මිනිස්සයෝ කර්ම මේ සංස්කාර ඇති වන කෙලෙසෝජා වගුරුවන්න ගත්තොත් නීති වලට යට වෙනවා. ඕසත් මනුස්සයන්ට ඒ නීති නෑ. මොකද ඒගොල්ලෝ නීති හදන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට නීති නෑ. ඒ නිසා කියනවා සාමාන්‍යයෙන් මේ නිසන්වනේ වටේට හැමතැනම කසිප්පු තියෙනවා. කසිප්පු බිව්වත් අහුවෙනවා. හැබැයි බ්‍රැන්ඩි බියර් නැත්තම් ජින් වගේ බිව්වට ප්‍රශ්නයක් නෑ. ඒක වොන්නේ ක්ලබ් එකට ගිහිල්ලා ඇමතිවරයත් එහා පැත්තේ මේසේ ඉන්නවා පොලිස්පතිත් එහා පැත්තේ ඉන්න ප්‍රශ්නයක් නැහැ. කසිප බියතව. ඒක මත්පැන් බීමෙන් මොලේ නරක වෙනවා නරක ගොඩක් වැඩ තියෙනවා. අර හොඳ නම් තියෙන පිටේව බීවට අහු වෙන්නේ නැහැ. මෙහෙම ලෝකයක් තියෙනවා. ඒක නිසා මේ වගේ දෙයක් දිහා නැත්නම් මේ සරුවච්චන් වාසේ මේක විනිවිද දැකලා භාවනා කරලා යථාර්ථය අවබෝධ කරගන්න කැමති කෙනෙකුට මේක කියනකොට මේක තේරෙන්නේ නැහැ කියන එක නම් මට නම් තේරෙනවා. මුත තේරුම් ගන්න ඕනකමක් නැහැ. අපේ යටිහිතේ තියෙන්නේ කෙලෙස් වලට තියෙන ආසාව. අපේ යටිහිතේ කරන්නේ නිතරම සංස්කරණය කර කර මමත් කෙනෙක්. මමත් අනික් අයට වඩා උතුම්. මටත් යමක් කමක් තියෙනවා කියලා කටයුතු කරන හැම වෙලාවෙදීම සංස්කාර වලට අවශ්‍ය ඒ ආවතේව කිදිල්ල උපස්ථාන සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට සිද්ධ වෙනවා මේ සංස්කාරවල තියෙන ඒ සර්කිට් එක නැත්නම් පරිපතේ තේරුම් අරගෙන එයා හිස උස්සන උස්සන වෙලාවේ මෙන්න මේ රංගපෑම තමයි රංගපාන්න කියලා යන්නේ කියලා දැනගන්න හදනවා කියන එක එදිනදා ජීවිතයේ අපදරුවන් රකිමින්, දේවල් දරුවල් රකිමින් වගකීම් යුතුයකම් බහරයකින් දැඩි හරියම. ඒක අමාරුයි. ඒක පිළිබඳව අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වෙලාවක ඒ වගේම පොඩ්ඩක් දුරවන් වෙලා, ඒ වගේම පොඩ්ඩක් ඈත් වෙලා අනිකුත් පරිසර සාධක සප්පාය කරනු සලසලා දීලා හිත සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් තනා වඩලා හික්ම වගෙන මේ මාර්ගංග වඩාගෙන අන්න ඒ කියන එකලස හරහා මේ කියන සුත්තමේ ඥානෙ දීලා මේක හිතට වද්දාගෙන දැන් කොහොමද මේ වගේ භාවනා ජීවිතයක් ගත කරද්දී තපස්සර ජීවිතයක් ගත කරද්දී ආගමානුකූල ජීවිතයක් ගත කරද්දී මේ සංස්කාර ඇවිල්ලා කොහොමද අර පරණ පුරුදු තාලෙට තමයි මේකට බගලගන්නේ කියලා බැලුවොත් ඒ යෝගාවචරයට සංස්කාරයන්ගේ ස්වરૂපය දැක ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා මේ සංස්කාර වගේ දේවල් ඉගෙන ගන්න යනකොට අපේ ජීවන රටාවෙන් පොඩ්ඩක් පැත්තකට යන්න අඩු ගන්න ආරම්භයේදී. ඒ වගේම ඒ සඳහා පළපුරුදු පිරිසක් එක්ක වගේ ඉඳගෙන පාල පාලනය කරපු තත්ත්වයක් යටතේදී තමයි මේ ශිල්පය මේ මේ විෂය මේ දර්ශනය මේ සන්දර්භය අපිට අල්ලන්න පුළුවන්. අල්ලන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක පිළිබඳ කලබල වෙන්න දෙයක් නෑ. මොකද සංස්කාර කියලා කියන්නේ කෙලිමුත් පහර දෙන, වක්‍රවත් පහර දෙන චෛතසිකයක්. එහෙම නැත්නම් චෛතසික කන්දක්. ඉතින් ඒක නිසා මේක අල්ලන්නේ නැතුව කරන භාවනාවට කියන සමත භාවනා කියලා. මේ සංස්කාර දැනගන්න සංස්කාරයන්ගේ තියෙන මේ චපල වංචනික ගති දැනගන්න කරන භාවනාවක් කියන විපස්සනා භාවනා කියලා. ඉතින් හුඟව දෙනෙක් විපස්සනා භාවනාවට බයයි. විපස්සනා භාවනාව අමාරුයි කියලා කියනවා. ඒ නිසා සමත භාවනාවට කැමැත්තත් සංස්කාරයක් වань. සමත භාවනා ඉස්සත් කරගෙන සමත භාවනාවට මේ අවඩන් හතර ගතියත් අධි කුසලයට කම්මැලි වීමක්මයි. නමුත් සරුවත් යන දෙකට ඉඩ දීලා තියෙනවා. සරුවත් යන සඳහන් කළා තියෙනවා සමත භාවනාවක් වඩලා ඒ මට්ටමට ආපී කෙනා වුණත් සමාජයට කරදරයක් කරන්නේ නැහැ. තමනුත් සිටියට වැඩි උසස් තැනකටපත් වෙනවා. ඒක නිසා යාට කවදා හරි විපස්සනා කරන්න සුදුසුකම් ලැබෙනවා. ඒක නිසා සමත භාවනා ක්‍රමයක් අගය කරලා තියෙනවා. සමාධියත් අගය කරලා තියෙනවා. නමුත් සමාධියේ සහ සමතියේ තියෙන උත්කෘෂ්ඨම ඵලය තමයි ඒ ඇති කරගත්ත සමාහිතතාවයේ හරහා සම්නතිය හරහා මේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරකම් බලන එක. ඒකට යොදවන්න තරමට මේ භාවනාවෙන් ඇති කරගත්ත යහපත් චෛතසික, සෝබන චෛතසික, නමාසික කියන සති සමාධි කියන චෛතසික දෙක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා ඒ ජීවිතය එයා මනුස්ස ජීවිතය පාවිච්චි කරන්නේ වටිනාම ආර්ය පරිශ්‍රණයකට. එහෙම නැතුව කරන හැම දෙයක්ම අනාර්යයි. හැම දෙයකින්ම කර්ම රැස් වෙනවා. කෙලවරක් කරගන්න බැරි චක්‍රයකට වැටෙනවා. වටවලල්ලේ යෑමකට සිද්ධ වෙනවා. ඒකට අපි වට සංසාර වට වශයෙන් සඳහන් කරනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ භාවනා කාලය ඇතුළත හැකි තාක් දුරට මේ සංස්කාරයන්ගේ ක්‍රියාකාරකම් දැක ගන්න විදිහට සීලක පිළිටලා සමාධියක ඉඳලා ඒ සමාධියේදී ඇතිවෙන යථාභූත ඥාන දර්ශනය සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති කියලා සමාධිගත වෙච්ච හිතට මේ ඇති හැටිය දැක ගන්න තියෙන ඊට වැඩි. එහෙම නැත්නම් කියනොනම් දියකඩක රැලි නගින්න නැතුව තැම්පත් වුණාට පස්සේ මූණේ ඡායාව පේන හොඳයි. එහෙම නැත්නම් මූණේ ඡායාව පේන්නේ නැහැ. ඒක වතුරේ කැළඹිලා තියෙනකොට. කැළඹිච්ච වතුර කියන්නේ අසමාහිත හිත වගේ එකක්. සමාධිගත වෙච්ච නැති හිතක්. ඉතින් ඒක සමාධිගත කරන්න පුළුවන්. සමාධිගත වෙච්චාම ඡායාව පේනවා. එහෙම නැත්නම් ඒ කොට කොට යූරේ තියෙන දේ පේනවා. මූණේ ඡායාව හෝ පේනවා. අනේ වගේ තමයි අපේ හිත ඒ යම් කිසි මට්ටමකට සමාහිත කිරීම සමතය හරහා කෙරුවට පස්සේ විපස්සනාට වාසියක් තියෙනවා. අවශ්‍ය කාරණාවක්. අන්න ඒ නිසා අපි භාවනා කරනකොට මේ වගේ මාතෘකා සංස්කාර වගේ දේවල් බොහොම සූක්ෂමව බොහොම ශිල්පීය ක්‍රමයට කොහොම අවශ්‍ය පරිසර සාධක දීලා තමයි අපි අල්ලන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙන් මේ සංස්කාරවල තියෙන නපුර නැත්නම් සංස්කාරවල තියෙන විචිත්‍රත්වය කියලා කියන්න පුළුවන් නපුර වුණාට ඒක පැත්තක් මම කැමැති මතු කරගන්න මේ අවිද්‍යාව සහ විඥාණය අතර සංස්කාර තියෙනකොට මේ සංස්කාර විඥානයේ පැවැත්ම සඳහා වරණාවශෝෂණයක් කරනවා වරණාවශෝෂණයක් කියලා කියන්නේ අපි ਸਰුවචනාංශිකේ උපමාවක් ගත්තොත් අපි භූමියක කරවිල ඇටයක් හෝ කොහොඹ ඇටයක් තිත්ත ලැබු ඇටයක් හිටෙව්වොත් ඒ ඒ ගහ පොළවේ ගන්න ඕජාව ලබන සූර්යාලෝකය වාතය හැම වෙලාවෙම තිත්ත ඵලයක් සඳහායි ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද ඇටේ තිත්ත ඇට ලැබු ඇටයක් නිසා ඇටේ කරවිල ඇටයක් නිසා ඇටේ කොහොඹ ඇටයක් නිසා නිසා පොළවෙන් එයා උරාගන්නේ අර චිත්ත ඵලයක් ඇති කිරීමට අවශ්‍ය කරන ඕජාව. චිත්ත ඵලයක් ඇති කිරීමට අවශ්‍ය කරන සූර්යාලෝකයේ වාතය උණුසුම. ඒ වගේ එතන මිහිරි අඹ ඇටයක් හිටෙවොත් ඒකේ ඵලය මිහිරි ඒ නිසා ඒ අඹ ගහ උරාගන්නේ අඹ මිහිරි අඹ ඵලයක් අවශ්‍ය කරන උණු ඕජාව වතුර උණුසුම. ඒ වගේම තමයි පාප සංකල්ප සහිත පුද්ගලයා සමාජයේ ජීවත් වෙනකොට එයා උකහා ගන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන පීඩිත తত্ত্বය ඇතිකරන්න ඕනේ ඕජාව තමයි. ඒක මොන જાතියෙන්වත් ආරේ ගුණ නැහැ. කිරි දෙවෙනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා තියෙනවා. ඒගේ අසත්පුරුෂයාට කොච්චර බෞද්ධ පරිසරයක හිටියත් කොච්චර යහපත් තැනක හිටියත් එයාගේ චේතනා වැරදි නම් ප්‍රකල්පනා වැරදි නම් සංකප්ප වැරදි නම් මං කරන්නේ හැම වෙලාවෙම ඒකේ තියෙන නරක පැත්ත, වැරදිච්ච පැත්ත, පෙරදිච්ච පැත්ත, දුෂ්කර පැත්ත තේරුම් අරගෙන ඒ හරහා පුළුවන් තරම් කායික දුෂ්චර්ත කරනවා. පුළුවන් තරම් අචි දුෂ්චර්ත කරනවා, පුළුවන් තරම් මනෝ දුෂ්චර්ත කරනවා. ඒ පරිසරයේම සත්පුරුෂෙක් හිටියොත්, කල්යාණ මිත්‍රෙක් හිටියොත්, එයත් තොරතුරු ගන්නවා, එයත් ඕජාව ගන්නවා. නමුත් ඒ ඕජාව හැම වෙලාවෙම කාය දුෂ්චර්ත නැති කරන සික්වීම සඳහා වචී දුස්චත නැති කිරීමේ හික්වීම සඳහා මනෝ දුස්චත නැති කිරීමේ හික්වීම සඳහා පාවිච්චි කරලා අනුමුත් සනසන අතර තමනුත් නිවන් දකිනවා. එනිසා ඒ පුද්ගලයාගේ තියෙන ඉසලකේ පුද්ගලයා තියෙන අවිද්‍යාව එයාට අවශ්‍ය විඥානයක් අවිද්‍යාව සහිත ඡණ්ඩපරස පුද්ගලයාගේ විඥානය සකස් කර දීමේදී පරිසරයෙන් ගන්න ඕනේ දේවල් පෙරලා තෝරලා වර්ණය කරලා ගන්නේ ඒ කටයුත්ත කරන්නේ සංස්කාර. ඒකම සත්පුරුෂයා કોઈ දුෂ්චර කෙලසිච්ච පරිසරයක හිටියත් එයා තමන්ගේ සත්පුරුෂකම රැකගෙන සාන්ත කායික වාචික ක්‍රියා ඇති කරන්න ඕන කරන තොරතුරු මේ උකහාගන්නේ අවිද්‍යාව හරහා නෙවෙයි යාට තියෙන විද්‍යාවක්. එතකොට ඒ සංස්කරණය කරන කටයුත්ත අර තාරාව හංසයා දියයි වතුරයි කිරි කලවම් කරලා දීපම කිරි ටික විතරක් බීලා වතුර අස් කරන්න වගේ එයා කවදාකවත් නරක ගන්නෙත් නැහැ නරක ඵලයක් දෙන්නෙත් නැහැ ඒ නිසා මේ සංස්කරණය කිරීමේදී ඒ පුද්ගලයාගේ රුචර්චුකන් ටික ඒ පුද්ගලයාගේ ඒවට කියන්නේ සංකල්පනා කියලා එහෙම නැත්නම් සංකප්ප සංකල්පනා මනුෂ්‍ය කොච්චර යහපත් නම්බුකාරක තැනක තිබ්බත් අසත්පුරුෂ නරක දේවරාග නරක දෙකයි කොච්චර නරක තැන තිබ්බත් සත්පුරුෂයා හොඳ දේ උරාගෙන හොඳ ඵල අරන් දෙනවා. ඒ නිසා සංස්කාර පුදුමාකාර විදිහට මේ වර්ණාව ශෝෂණයට අවශ්‍ය දේ ලබා ගැනීමට ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට දී ඇති තත්වයකදී අපි එදින්දා ගෙදරතොට ඉන්න වෙලාවක අපිට ඇහැ හොඳට තියෙන අපිට ඕන රූප බලන්න පුළුවන්. කන තියෙනවා අපිට ශබ්ද ඇහෙනවා. නාසය තියෙනවා අපිට ගඳ විවිධ දේවලුත් තියෙනවා. ඒ වගේම දිව තියෙනවා රස බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්න පහසේ ඇඳ කුටු මෙට්ට කොට යාන වාහන වල සැප රහස ලබන්න පුළුවන් හිතන්න පුළුවන්. නමුත් ඊගාවටන චිත්තක්ෂණය මම රූප බලයිද සද්දාහයිද ගන්ධ බලයිද රස බලයිද පහසක් ලබයිද හිතයිද කියන එක කිසිසේත්ම මට අයිති මට න්‍යාය පත්‍රය අයිති නෑ ඒක කරන්නේ සංස්කාර හරහා අවස්ථා හයක් තියෙනවා ආයතන හයක් තියෙනවා, ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒ හයෙන් ඇහැට රූප හම්බ වෙලා චක්කු විඥානේ පහළ කරන්න පුළුවන්. කනට ශබ්ද ඇහිලා සෝත විඥානේ පහළ වෙන්න පුළුවන්. නාසයට ගඳ වැදිලා ඝාන විඥානේ පහළ වෙන්න පුළුවන්. දිවට රස වැදලා ජීවා විඥානේ, කායට පහස ලැබිලා කාය කාය විඥාන නැත්නම් මනෝ විඥානේ පහළ වෙන්න පුළුවන්. හැබැයි කොයි එකක් වෙයිද කියලා මොන්නම විදියකින්වත් කල්ැතුව කියන්න බෑ. එන්නේ ඒ අනිශ්චිතතාවයේ කොයි එකට පණීද කියන එක දන්නේ නැති ගතිය සංස්කාරයේ ස්වභාවය. ඒක හරියට මේ මේ එලිපත්තේ ඉන්න බලලා කලබලයක් වුණොත් ගෙට පණීද එළියට පණීද දන්නේ නැහැ. එලිපත්තේ ඉන්න බලලාගේ ස්වභාවය අපේ ආත්මෝපදේශ මාර්ගෙන් දානවා. ඒ වගේ තමයි සංස්කාර අපි කොච්චර පිං අදහසක් ඇතුව වැලි මලුවක ඉඳගෙන සුදුරෙද්දක් ඇඳගෙන අට සිල් අරගෙන සිල්ලුතුම් පිරිසක් මැද හිටියත් කෙලෙස් අරමුණක් ගන්න ඉඩ ඒක පිළිබඳව කොහොමඩක්වත් වග වෙන්න බෑ. සිල් දීපු හමුදන්න වග වෙන්නත් බෑ. සිල් තකව මෙයාට වග වෙන්නත් බෑ. ඉන පීසයට වග වෙන්නත් බෑ. ඒ තමන්ට තරම් නොවෙන ඒකේ තියෙන පාපතරම අදහස ඇති කරගෙන නිවර්ණ ඇති වෙන්නත් ඉඩ තියෙනවා. එනතන අතුම් මරණ හරක් මරණ දැනකට ගියත් එහෙම නැත්නම් වෛශ්‍යාගාරයකට ගියත් සත්පුරුෂයෙක් ඒකෙන් ගන්න තියෙන කාරණා වැරගෙන මේ සංසාර තියෙන කකටු බව තේරුම් අරගෙන හිත හික්ම ගන්න තියෙසි. ඉතින් ඒ ගතිය ඒ පුද්ගලයාට අයිති බුද්ධියට සින්න වෙච්ච අයිතිවාසිකමක්ද නැත්නම් ඒ ගතියට ඒ පුද්ගලයා වාලෙද්ද කියන ප්‍රශ්නේ. සදාචාරයකින් හරි වැදගත් ප්‍රශ්නයක්. මේ කිසිම සදාචාරවාදියෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. ඒ පුද්ගලයා ඊගාට මොනව කරයිද කියන එක ඒ මනුස්සයා දන්නේ නැහැ පරිසරය තීඳු කරන්නත් බෑ. ඒක කර්මය හරහාම සිදුවෙනවා කියන්න බෑ. රුචි අරුචිකම් හරහා ඒ මොහොතේ සිදුවෙනවා කියන්න බෑ. ඍතු අනෝ සිදුවෙනවා කියන්න බෑ. චිත්ත අනෝ සිදුවෙනවා කියන්න බෑ. ඊගාට ඊගාටන චිත්ත ඡනය කර්මද චිත්තජ උතුජ ආහාරද කියන හේතු හතරෙන් සිද්ධ වෙනවා. මේක පිළිබඳව කාටවත් මෙන්න මේක ඊගාට වෙනවා කියලා කියන්න සත්‍යක් නෑ. අසුකාලින ආචාර්යවරු හරියට පෙන්වන්න හදලා තියෙනවා මේව අහවල් දෙයක අහවල් එකට වෙනවා මේකට මෙහෙම වෙනවයි කියලා ප්‍රස්තාර අඳින්න හදලා අද ඉන්න බෞද්ධය ගොඩාක් එක පටලවාගෙන තියෙන්නේ අපි මෙහෙම මෙහෙම පින්කම් කරොත් ඊගාවාත්මෙ මෙතෙන්ට යන්න ඕනේ මෙහෙම මෙහෙම කරොත් අපි අතෙන්ට යන්න ඕනේ කියලා කර්මය පිළිබඳව මේ පරිපත අඳින්න හදලා තියෙනවා බුදුරජාණන්සේ කතා කළා කියනවා මහණෙනි උඹලට කර්මය ගැන කතා කරන්න ගියොත් කර්ම ගැන වැඩිපුර හොයන්න ගියොත් පිස්සු හැදේ ඒක උම්මත්තක වැඩක් කවදාකවත් ඔය කරන කතා ඌ අහලා තීන්දුවකට යන්න එපා. ඔකේ 125ක් ඇත්ත. ඒකට බලපාන තව චිත්තජ හේතු තියෙනවා. ඊටුම හේතු තියෙනවා. ආහාරජ හේතු තියෙනවා. ඒක නිසා සර්වඥාන්සේ ඔක්කොම දැකලායි මේ සර්වඥාන්නේ ඥාණය කතා කරන්නේ. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව හික්මීමක් නැති මොනම මිනිස්සෙක් ඊගාවට මොකේට පණීද කියලා කියන්න බැරිකම පිස්සු ඇදිච්චි රිලෙවෙකුට තමයි සර්වඥාන්සේ සම්බන්ධ කරලා තියෙන්නේ. මේ අත්තෙන් කොයි අත්තට පණීද කියලා කලබල කෙරුවොත් කියන්න බෑ. ඉතින් ඒක එහෙම දැනගැනීමෙන් කෙනෙකුට බයක් උපදවන්න නෙවෙයි මේ කතා කරන්නේ. අපි කොච්චර සදාචාර සම්පන්න ශීලවන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරත් අපේ අතින් ඒ වගේ තරම් නොවෙන්නා වූ පහත් වැඩ වෙන්න පුළුවන්. වසංගන ජීවත් වෙනවා කියන එක වෙනම කතාවක්. තමන්ගේ හිතට විරුද්ධව වසංගර කරන්න බෑ මේ වගේ වැඩ වෙන්න පුළුවන් නිසා මේ සංස්කාරයන්ගේ තියෙන මේ වාෂ්පීකරණ වෙනසළු ස්වරූපේ දන්න කෙනා කවදාකවත් තව කෙනෙක් ප්‍රමාණ කරන්න යන්නේ කවදාකවත් ඊග තමයි ළඟ ඉන්න කෙනා දුස්චරිතයේද සුචරිත කෙනෙක්ද සත්පුරුෂයද කියලා කියන්නේ නැහැ මොකද තමන්ටවත් ඊගා චිත්තක්ෂණේ මොනවයි වෙයිද කියලා හොඳට වගකීමෙන් අවබෝධ කරපේකනා කරන්න යනවා ඒක නිසා කිසි කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න යන්නෙත් නෑ. කිසි කෙනෙකුට නීති දාන්න යන්නෙත් නෑ. යෝජනාවක් කරાવી ඒකත් කරන්නේ ඉතාමත්ම යටහත් පහත් තාලෙ. අනේ මිනිහට අපි කියනවා බෝසත්ත්වයන් වහන්සේ කියලා. මිනිසුත් එක්ක ඇසුරු කරනවා. ඒ ඇසුර හරහා අනුර නීති දාන්න කියලා තමන් අමාරු වෙටෙන්නෙත් නෑ. තමන් ඒ තරමටම සංස්කාරවල දාශයක් නිසා මට ඊගාචිත්තක්ෂරේ මොනවද කියලා දන්නේ නැති නිසා ඒකේනා සදාචාරාත්මක වගවීමකදී වගකීමකදී සදාචාරාත්මක සිද්ධියකදී පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේක අද මේ දන්නවනම් මේක හොඳට හිත දුනන පවු නොකර සිටීමට මිස කවදාකවත් මොකද්ද කියන්නේ අයියා වෙන්න යන්නේ ගරු වෙන්න යන්නේ නැහැ පැනලා දෙන්න යන්නේ පැනලා දීමෙන් වෙන්නේ සංස්කාර වලට උස්කල තියලා සංස්කාර හරහා විශාල කර්ම රාශියක් අනුන් කරපු වැරද්දකින් Tamange මල්ලට දාගෙන සමාජ ප්‍රශ්නකුත් ඇති කරගන්නවා චිත්ත දූෂණිකුත් ඇති කරගන්නා වැරදි ආදර්ශකුත් තියෙනවා. නිසා සංස්කාර පිළිබඳව මේ සැලෙන සුළු ස්වරූපේ දන්න කෙනා මේ වගේ තත්වයක් එනකොට කල්පනා කරන්නේ අද මේ මිනිස්සයා ඒ නරක දුස්චරිත කරන. එනත වටිනා පින්කමක් කරන. මම මේ භාවනා කරපො නැති නිසා මට සංස්කාර පිළිබඳව පාලනයක් නැති නිසා මට සංස්කාර පිළිබඳ විනීනක් නම් මම හෙට මෙහා තත්ත්වෙට මාත් පැටෙන්න ඉඩ තියෙනවා. කවුද නැහැ කියන්නේ. එහෙම නැත්නම් ඒ උස්සස් අපිටම අපේ සමාජයේ තියෙන අදම ගතියක් මේ වීරයන්ට ගරු කරන ගතිය. වීරයන්ට ගරු කරනවා කියලා කියන්නේම තමයි පහත් කරගන්නේ. ඒ විනෝර කවදාකවත් නිවන් දකින්න බෑ. Tamanට උත්සාහ වෙන තියෙන වීරෙක් වෙන්න හදනවා මිසක වීරයන්ට මල් පහන් පොද පොද ඉන්න එක නෙවෙයි. ඒ නිසා Taman කොයි වෙලාවකරි කාට හරි අම්බෝ මෙයාගේ තිනුකුණ අනම්මනම් කතා කරන පටන් අරගත්තොත් ඒ හා සමාන වේගයකින් Taman පහත් තත්යකට වැටෙනවා. දීන තත්යකට වැටෙනවා ඒ මනුස්සයාට කිසිම ප්‍රතිලාභයක් නැතුව විශාල කරදර රාශියක් සිදු වෙනවා. එනිසා අපිට කවුරක්වත් උසස් කළ කතා කරන්න හෝ පහත් කළ කතා කරන්න ගියොත් මේ සෑම දෙයක් කරාම කර්ම රැස් වෙනවා. සෑම දෙයක් කරාම සංස්කාර රැස් වෙනවා. ඒ නිසා ඇති හැටියෙන් කෙනෙක් දිහා බලනවත් ඇති හැටියෙන් එයාගේ ಗುಣ තව කෙනෙකුට කියන්නත් බුදුන් දැර කාටවත් බෑ. අවදාකවත් අපිට තව කෙනෙක් මනින්න ප්‍රමාණ කරන්න බෑ. කරනකොටම අපි ඒකෙන් ලාභ ලබන්නයි මේ කටයුතු කරන්නේ. ඒ දැකපු දේ තව කෙනෙකුට කියනකොටත් මේ සංස්කාර අපිට තණ්හාවක් ඇති කරන, මාන්නයක් ඇති කරන, දික්කයක් ඇති කරන ඉබේම අවස්ථාවක් කරගන්නවා. ඒක නිසා අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව දවස පුරා කටයුතු කරනකොට සතියෙන් කටයුතු කරනවා නම් කොච්චර යොසුලුව හිත රූප දකින්න තැන ඉඳලා සද්ධාහන තැනට යනවද සද්ධාහන තැන ඉඳලා ගඳ බලන තැනට යනවද කියනකොට හරියටම ඒකට උපමාවක් වශයෙන් මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගොම්මන් වෙලාවක හැන්දෑවක අකුණු ගහන වෙලාවක අහස දිහා බලන හිටියොත් ඒ අකුණට පහළ වෙන විද්‍යුත් ඡාපය ඊට චිත්තක්ෂණයට කලින් මොනවත්ක්ම දැක ගන්න බෑ ඡාපේ ගියාට පස්සේ චිත්තක්ෂණයට පස්සේ මොනම ලකුණක්වත් ඉතුරු කරන්නේත් නෑ. ඒක නිසා වෙන්නකොටම බලන්න හිටියොත් විදුලි ඡාපේ බලා ගන්න පුළුවන්. ඒක පිළිබඳව මොන විදිහකට පොත් කියන්න බෑ. මොන විදිහකට කල්ලාතෝ කියන්නත් බෑ. ඒ නිසා ඒක වෙන්නකොටම බලාන ඉන්න නම් විදුලි වේගයේ සමාන සතියක් තියෙනවා. බලාගෙන ඉන්න ඕනේ ඊගෙන කතා කරන්නත් එපා, හෙට ගැන කතා කරන්නත් එපා. මේ විදුලි ඡාපේ යනකොටම සද්දයක් එනවා, ආලෝකයක් එනවා, විදුලි ඡාපේ පණිනවා. අන්න ඒක දැක්කොත් තේරෙයි මේ විදුලි ඡාපයේ ක්‍රියාකාරකම් කාටවත් වග වෙන්නේ නැහැ. කාටක පාලනය කරගන්නත් බෑ. ඒක දකින්න පුළුවන්. එළඹ සිටි කෙනාට පමණක් දැක්ක හැකි. දැකපු නැති එක්කරණ කිව්වොත් ඔබ දැක්කද කියලා ඒ මනුස්ස කොච්චර උත්සාහ කරන්න හැදුවත් මේ විදුලි ඡාපය මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. ඒක නිසා මෙන්න මේ සංස්කාර පිළිබඳව අධ්‍යාපනයේදී අධ්‍යයනයේදී අනිවාර්යයෙන්ම මම දැන් මෙතන කියන උපමානයේ පමණමයි සංස්කාර හදාරන්න පුළුවන් වෙන්නේ. පෙන්නට පස්සේ වෙච්ච දේවල් ගැන කතා කිරීම තව සංස්කාරයක් කියලා හිතා ගන්න. සංස්කාර අවබෝධයක් නෙමෙයි. ඒකම වෙන කෙනෙක් ගැන අපි හිතන දේවල් තව සංස්කාර බෝ කිරීමක් මිසක සංස්කාර පිළිබඳ අවබෝධයක් නෙවෙයි. ඒ වගේම මම ඇර මෙතන ඇර මේ චිත්තක්ෂණය ඇර අපි කරන කියන සෑම දෙයකින්ම සංස්කාර වැඩෙනවා. සංස්කාරයට පොහොර ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වර්තමානයේ මම දැන් මෙතන කියන තැන ඉඳගෙන එතන සිදුවෙන දේ බලන්න හිටියොත් ඒ පුද්ගලයා ඒකට එළඹෙන්න එළඹෙන්න සිද්ධියට උත්සන්න වෙන්න උත්සන්න වෙන්න සමීප වෙන්න සමීප වෙන්න ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා ඒක තුල ක්‍රියාකාරකම් වල කිසිසේත්ම එකිනෙකට සම්බන්ධකුත් නැහැ හිතා ගන්න බැරි ක්‍රියාකාරකම් රාශියක් මේක ඇතුලේ සිදු වෙනවා මේ ක්‍රියාකාර වලින් 100ට කීයක් හිතලා කරනෙව්වද 100ට කොච්චරක් ඉබේ සිද්ධ වෙනවද කියලා බැලුවොත් ඒ මනසට අනාත්මය තේරුම් ගන්න අමාරු නෑ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහියෙන් සතියෙන් අප්‍රමාදීව ගත කරන වෙලාවේදී ඒ දේ ඇති හැටියට දැක්කොත් මේකෙන් කීයක් මම හිතලා කරනේවද මගේ අභිරුචියට කරන දේවල්ද නැත්නම් මගේ සුභසිද්ධියට කරන දේවල්ද කීයක් කෙරෙන දේවල්ද කියලා බැලුවොත් 100ට වැඩි ගණනක් තියෙන්නේ කෙරෙන දේවල් රාශියක් ඒ එකකින්වත් Tamanට නිවන් ලැබෙන්නේ නැහැ ඒක අනිවාර්යම මායයට යොමු වෙලා තියෙන්නේ සංසාරයට යොමු වෙලා තියෙන්නේ ඉතින් මේ ටික නේද මම කියන්නේ ඉන්නේ මේක නේද මේ මම අයිතිවාසිකම් කියන්න හදාන නිසා සංස්කාර පිළිබඳව හරියට කහ කැහල දෙකට කැඩුවා වගේ වර්තමාන චිත්තක්ෂණ හිත දාලා බැලුවොත් ඒකෙන් වැඩි හරියක් තමන්ට පාන්නේකුත් නෑ තමන්ගේ න්‍යායපත්‍රෙත් නෙමෙයි තමන්ට අර්ථ සිද්ධිය පිණිසත් නෙමෙයි කියන්නේ. ඉතින් මේක දකින්න කොච්චරක් පෞරුෂත්වය ඕනද කොච්චරක් සීලය ඕනද කොච්චරක් ශ්‍රද්ධාව ඕනද කොච්චරක් කලපුරුද්ද ඕනද කියලා කිව්වොත් ඕනම කෙනෙකුට හිතෙන් දින මේක කරන්න බෑ කියන්නේ. ඒ තරම්ම අභියෝගයක් මේකේ තියෙනවා. ඒ තරම්ම සහලවනවා මේක. ඒ තරම්ම හීන් දාඩිය දානවා මේක. ඒ තරම්ම උණ ගන්නවා මේකේ. මේ වර්තමාන මොහොතට දැකලා මේ සංස්කාරයන්ගේ ඇති හැටි දකින්ද ඉතින් එතෙට අපි යන්න වෙන්නේ ක්‍රම ක්‍රමිකව. ටික ටික ටික ටික ඊට පුරුදු කරලා පුරුදු කරලා යන්නේ. ඉතින් ඒක තමයි අපි ඔය අවස්ථානුකූලව මේ සංස්කාරයන්ගේ තියෙන මේ රංගනය දකින්ද අපි පරියංක භාවනාව ගොඩාක් ආධුනිකයට ලාභයි. ඒ මොකද පරියංක භාවනාදී ආධුනිකයා ඇහෙන් වෙන සංස්කාර නොවෙන්න ඇස් දෙක වහගන්නවා. එනිසා හයෙන් එකක් සංකීර්ණතාවය අඩු වෙනවා. ඉතින් ශබ්ද නැහැ වෙන තැනකට ගිහිල්ලා කණෙන් එන සංස්කාර නොවෙන්න ඒ ඒ දොරත් වහලා දානවා. ඊට පස්සේ ගඳ සුවඳ නැති පරිසරයකට යන්න කියනවා. එතකොට නාසය වහන්න බෑ. නමුත් නාසයෙන් සංස්කාර ඇති නොවෙන්න බග බලා ගන්න. ඊට පස්සේ දිවෙන් ආහාර ගන්නත් එපා කතා කරන්නත් එපා කියන. එතකොට එතනින් සංස්කාරයන් අතරලා ඉතුරු වෙන්නේ මේ කාය සංස්කාර ඊට පස්සේ ඒක බැල හොයා බලන අප්‍රමාදී හිත සතිමත් හිත හිතේ සතිමත් හිත නැත්නම් මනෝ විඥාණය අර කයටම යොමු වෙච්ච වෙලාව තමන්ගේ කය මම දැන් මෙතන කියලා යොමු වෙච්ච වෙලාවට අපි කියනවා කායානුපස්සනාව. අපි කියනවා රූප ධර්ම පිළිබඳ භාවනාවක් කියලා. නිසා පරියන්කයකට ගියාට පස්සේ පොදුවේ ඇස් දෙක වහගන්න කියනවා සද්ද නැත්තනකට යන්න කියනවා ගන්ධ රස අභිරමණය කරන්න එපයි කියනවා කය චේතනාපූර්වක හොල්ලන්නත් එපයි කය එක විදියට මැටි බුද්දෙත් තිබ්බා වගේ හුඹහක් බැඳා වගේ මේක තියලා හොඳට පහසුවට සම්බරව තියලා ඒකට සම්පූර්ණ ටෝච් එකක් ගහලා බලනවා වගේ ඒක සම්පූර්ණ එළඹ සිටි සීයෙන් අවදිව බලාගෙන ඉන්නකොට ඒ හිත අර කැලෙන්ගෙන වකුළු මීහරකෙක් ගමේ ගම්මැද්දේ බැඳා වගේ වනේ හැසිරීමේ හිටපු කුරුල්ලෙක් ගෙනලා කූඩුවක දැම්මා වගේ විශාල පෙරලියක් කරනවා කඩාගෙන යන්න මට රූප බලන්න ඕන මට ශබ්ද අහන්න ඕන මට ගඳ බලන්න ඕන මට රස බලන්න ඕන මට පහස ලබන්න ඕන මට හිතන්න ඕන කියලා අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. ඒකට යෝගාවචරය ඡන්දෙ දෙන්නේ හික්මන පැත්තටද එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා දෙන පැත්තද කියලා බැලුවොත් ආධුනිකයා ගොඩාක් වෙලාට කරන්නේ ආයෙත් මේ කයට රූප ශබ්ද ගන්ධ රස ලබා දෙන්න බැරි වුණොත් පශ්චාත්තාප වෙනවා. එතකොට හික්මීමක් වෙන්නේ. ඒ නිසා හික්මීමට යන කෙනා දැනගන්න ඕනේ මේ භාවනා මධ්‍යස්ථානට ආවේ මේ භාතියක භාවනාවට ගියේ මේ සංස්කාර උපයන දොරවල් රාශියක් වහලා දාලා එක දොරකට විතරක් කාවල්කාරයෙක් දාලා මුරකාරයෙක් දාලා ඒක දිහා බලන්න. බලහන් ඉන්නකොට අපහසුතාව එනවමයි. කැලෙන් ගෙනපු මීහරක අනිවාර්යයෙන්ම කුළු ගැටි පාන. කැලේ බැඳලා නිදැල්ලේ හැසිරී කුරුල්ලගෙනලා කූඩුවකට දාපු ගමන් ඌ දඟලනවා. නමුත් ਸਰවචනාංශී නැත්නම් ਸਰවචනාංශකේ උගන්වීම අනුව ආචාර්යවරු සඳහන් කරනවා වරපට හයිය නම් බීම බැඳපු කණුව හොඳට පොළවේ ගිල්ලලා තියෙනවනම් බීම කොච්චර නැටුවක් අන්තිමනේ මේ කණුව මුලම ධන ගහන සිද්ධ වෙනවා. අන්නේ ධන ගහන දවසට මේ වරපට කියලා කියන්නේ සතිය, කණුව කියලා කියන්නේ අදිෂ්ඨානය, කුළුමීම කියලා කියන්නේ පෘ탁ඥය. අන්තිමට යාත් පැයක් ඉඳගෙන ඉන්න පැයක් සක්මන් කරන්න කාලසටහන හදාගන්න. එතකොට ටික ටික ටික ටික අර කුළු ගතිය නතර කරලා පරිේශණයට අවශ්‍ය කරන්නා වූ පරිේශනාගාරය සකස් කරගත්තා වෙන්නේ. ඊට පස්සේ තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ කයට හිත මම දැන් මෙතන කියන මේ කයට හිත දානවා කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා මුළු ලෝකෙම අමතක කරන්න බැරි වෙලා කෙනෙකුට කවදාකවත් කයට හිත ගන්න බෑ. ලෝකෙ පිළිබඳ තණ්හාවක්, ලෝකෙ පිළිබඳ තරහවක්, ලෝකෙ පිළිබඳව අපේක්ෂාවක් තියෙන හැම වෙලාවෙම හිත හරි ආසයි කය හිතයි. කය අමතක කරලා මේ බාහිර දේවල් වල යනවා. ඒ නිසා කායයට හිත තියන්න අපි අදිෂ්ඨාන කරාට අතීත හිතවිලි එනවා අනාගත හිතවිලි එනවා පිට තැන් එනවා පිට කෙනෙක් එනවා ඒ සේරම අර මෙතෙක්කල් හිත නන්නත්තර වෙලා තිබුණු ගතියේ බැහැයි මුචෝගාචර කර කර කරගෙන යනකොට දවසක කියලා මට මෙච්චර වෙලාවක් කයෙහි හිත පවත්වන්න පුළුවන් කියන මට්ටමට ගත්තයි කියලා කියන්නේ යෝගාවචරක විශාල ජයග්‍රහණයක් ඒක හරියට පොඩි දරුවෙක් බහ තෝරන්නා වාගේ පොඩි එකෙක් අම්මගේ තාත්තගේ දඬු වැටේ උදව්වක් නැතුව නැගිටින්න ඉගෙන ගන්නවා වගේ ඉතාමත් වැදගත් සංසිද්ධියක්. මේ කයට හිත ගත්තයි කියන්නේ. ඒක හැබැයි වැඩේට ආරම්භයට ඇති වුණාට මේක තව තියුණු කරන්න ඕන, ප්‍රණීත කරන්න ඕන, සූක්ෂම කරන්න ඕනේ. ඒ නිසා කයේ හිත තියාගෙන කයේ සිදුවෙන සචේතනික ක්‍රියා සියල්ලම නැති වෙලාවක් බලනවා. හිතලා කරන සියල්ලක්ම නැතුව ඉබේ වෙන සංසිද්ධිය දිහා බලන ඉන්නවා. ඒක හරියට විශාල කර්මාන්ත ශාලාවකට සුපර්වයිසර් කෙනෙක් ගිහිල්ලා යන්ත්‍ර ඔක්කොම වැඩ කරද්දී ආ පැත්තකට බලාගෙන ඉන්නවා මේ වැඩ කරන සේවකයෝ යන්ත්‍ර හොඳට ක්‍රියාත්මක කරනවද කොයි කොයි යන්ත්‍රේ කැඩිලාද කොයි කොයි යන්ත්‍රයට මොනවද අවශ්‍ය කරන්නේ කියලා එයා අතපත ගන්න යන්නේ නමුත් බලාගෙන ඉන්නවා යන්ත්‍රේ දුවද්දී හොඳට වැඩ යනවා නමුත් සුපර්වයිසර්ට වෙනවම ගෙවනවා එයාට රාජකාරියක් තියෙනවා අනිත් වගේ යෝගාවචරයා හිතලා කරන සියල්ලම අපි පස්සේ තේරුම් ගනිමු ඇයි ඒ හිතලා කරන දේවල් නැතර කරන්නේ කියලා. හිතලා කරන සියල්ලම නැතර කරලා ඉන්ඩෝනෙසියා තමයි පටලව වාඩි වෙන්නේ. වාඩි වෙලා මේ ඇඟ ඇතුළට හිත දාලා මේ අන්තරාගාරේ වැඩ කරන්න හැටි බලන්න. මට භාවනා කරන මට හිතුනේ මම ගිහිල්ලා තියෙන ඒ දවස්වල බලන්න ඔය බලවේග පේශ කර්මාන්ත මේ කියන්නේ අවලූම්ස් කියලා කියන්නේ. ඒක ඇතුළට ගියාම ඒ යන්ත්‍ර වැඩ කරන සද්ද නිසා මේ කතා කරන කතාවට ඇහෙන්නේ ඒ නිසා ඒ වගේ වැඩ කරන හැම කෙනාම ටික කාලෙකදී කන් ඇහිම දුර්වල වෙනවා. සුපර්වයිසර්ලාට එහෙම. ඒ නිසා කාටරි කතා කරන්න ඕන නම් තුන් සැරයක් කෑ ගහලා කතා කරන්න ඕනේ මැෂින් වැඩ කරනවා. එක එක මේ වගේ ශාලාවක් ඇතුළේ මැෂින් 60 70ක් දානවා. ඉතින් ඒකේ ඔක්කොම ভাইබ්‍රේට් වෙනවා කම්පන වෙනවා පොළවත් එක්කම. ආන් යා එකක් ඇතුළට ගියාම එළියට එන්නේ කොයි වෙලාවද කියලා හිතෙනවා. ඒ තරම් ශබ්ද, ඒ තරම් ක්‍රියාකාරකම් දුවවිලි vibration. අනිවාර්යයෙන්ම තමයි හිත කොයි වෙලාවක හරි මනස කයට ගියා නම් මේක ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ තමයි. එහෙම නැත්නම් විදුලි බලාගාරයක ඒ ටර්බයින් එකක් ඇතුලේ වගේ. විශාල ජල පිහිරක් ඇවිල්ලා වැදිලා ටර්බයින් එක කැර කෙනවා ගැන පිස්සුවෙන් කරකේ. මොන විදිහකින්වත් පාලනය කරගන්න බැරි විදිහට කරකිනවා වගේ මේක ඇතුලේ පේන පටන් අරගෙන විශේෂයෙන්ම පෘථග්ජන හිත හරීම ක්‍රියාකාරී කයත් එහෙමයි. ඒ නිසා හිත ඇතුලට ආපු ගමන් මේ යෝගාවචරයට පේන්නේ නూరు තැනකට ගියා. මම නැවතත් කියනවා. මම දැන් මෙතන කියලා සංසාරේ ඒකාන්තයෙන්ම දත යුතු කොනට ගියාට පස්සේ පේන්නේ කවදාකවත් නොගිය නూరు තැනකට ගියා කියලා ඒ තරමටම අපි අසතිම. සතිය පිටපො චිත්තක්ෂණේ අපිට අමෝරාවක් තේරෙනවා. නොගැලෙන ගතියක් තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ තියෙද්දි මේ මම දැන් මෙතන කියන සාක්ෂාත් කරගත්තට පස්සේ ඒකේ හිත පවත්තන්න නම් යෝගාචරමයේ බණ අහලා තේරුම් ගන්න ඕනේ මේකේ මෙතන තියෙන රසයට නෙවෙයි මේ යන්නේ මේ රසය හරහා මම මේ සංස්කාර ඉගෙන ගන්න යන්නේ ඒ නිසා මෙහෙම පෙන්වට එක නూరు කරගන්න නැතුව නැවත නැවතත් මේ කයේ රූපාකාරයට ස්පර්ශ කළ හැකි රූපාකාරයට හිතියොත් මේක අභව්‍ය දෙයක් හෝ අස්වාභාවික දෙයක් නෙවෙයි මේ දැන් තමයි මම මේ ගෙදර ආවේ මෙතෙක් කල හිටියේ නන්නත්තර වෙලානේ. නිසා ගෙදර ආපු වෙලාවේදී නూరు ගතියක් දැනෙනවා. ඉතින් ඒ නිසා ඒක නා සීල් සමාදන් කරවලා තිනවා බය වෙන්න එපා. මරුණත් නරක තැනක යන්නේ බය වෙන්න එපා. මේ බුදු පිළිමයක් තියලා තිනවා ඇත්ත ඒක අරපු ගමන් බය ඇරෙන්න. ඊට පස්සේ කියනවා සද්ධාවෙන් ඵලයන් කියලා. මේ වටපිටාව හදන්න ලක්ෂ කෝටි ගණක් වියදම් කරන්නේ ඔය ඇතුළට ගිය ගමන් හීන දාඩිය දානවා. සැක කරනවා මම මේ ගියේ වැරදි තැනකට. සැක කරනවාමයි. ඒ තරමටම අපි නන්නත්තර වෙලා තමන්ගේ ගෙදර අඳුනන්නේ. නමුත් මේ දැනින් පටන් ගත්තේ නැතුව මේ සංස්කාර අල්ලන්න බෑ. ඊට පස්සේ මේ කයට මේ හිත දාගෙන මේක දිහා බලාගෙන ඉන්න ගම මුළු කයෙම තිබ්බ හිත විශාල ලොකු අරමුණක් බලනවා. ඒකට හිත ඒකාග්‍ර වෙලා නැහැ. ඒක නිසා එහෙම බලාගෙන ඉන්නකොට කය ඇතුලේ සිදුවෙන නිතර සිදුවෙන උදාසීන අරමුණක් ස්වභාවයෙන් මතුවෙනවනම් ඒකට හිත දාන්නේ කියලා. උදාසීන අනායාසයෙන් සිදුවෙන එහෙම නැත්නම් සංස්කාරකෝ සිදුවන ක්‍රියාවලියක් තියෙන විදිහ බලන්න. ඉතින් මේක තමයි ਸਰවචනංශ දැක්කේ ආනාපාන. මේ ආනාපානේ සියුම් අල්ලන්න බැරි අයට තමයි මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ උදරේ පිම්බීම ඇකිලිම හඳුල්ලා දුන්නේ දෙකම සිද්ධ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන්. ආහන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව දකින්න අර කය ඇතුළට හිටගත්තන් පස්සේ ඇති වෙන කෝල ගති, බය ගති නැති වෙන්නේ. කය ඇතුළට හිටගත්තාම ඇති වෙන කෝල ගති, බය ගති තියෙනවනම් අර ඇතුළේ තියෙන ආනාපාන දැක ගන්න බෑ. දක්කුමුක් වෙනවා. කෝල ගති වලට එනවා. කෝඩු ගති පානවා. ඒ නිසා පළවෙනි දවසේ පරියංග 3-4ක් යනකම් තමන්ට නිකන් නూరు තැනකට ගියා වගේ තේරෙනවා ආධුනිකයාට. එහෙම කරගෙන ගිහිල්ලා යම් වෙලාවක ආනාපානෙට හිත දැම්මොත් දැන් දන්නවනම් මේ යෝගාවචර මේ ආනාපාන සති හරහා නැත්නම් ආනාපාන සති සූත්‍රය හරහා පියවර 16කින් මේ සංස්කාර කපාගෙන යන්න පුළුවන් පිරිසුත් තැනකට කියලා අපිට ඕන වුණාට ආනාපාන හිත පවතින්නේ හිත සංස්කාරයන්ගේ නොසණ්ඩාලකම් නිසා සංස්කාරයන්ගේ නැහැදිච්චකම නිසා සද්ද හඬ දුවනවා වේදනාව බලන්න දුවනවා හිතවිලි ඇති කරනවා ආනාපානට අප්‍රිය කරනවා මේ දේවල් වේදනාව අකමැති වුණත් දුක් වේදනාව දුන්නත් ආනාපානට වැඩි එකට මේක දිහා බලනකොට ඛණ්ඩෝනේ නම් කබරගයා වුණත් තලගයා කරගන්න හැටි මේ සංස්කාර දුක් වේදනා ඉල්ලගෙන ඉස්මතු කරන දුක් වේදනා දිහා බලනවා අර අච්චර මධ්‍යස්ත වූ ආනාපානෙ දකින්නේ. ඉතින් යෝගාවචර හිතෙන්නේ ආනාපානෙ පුංචි වේදනාව ලොකුයි කියලා. නමුත් හොඳට ආනාපානෙ නිමග්න වෙච්ච වෙලාවක තියෙනවා කයේ කොච්චර වේදනාවක් තිබිලක් තියෙනවා හිරිවැටලක් තියෙනවා දන්නේ නැහැ. හිත ගියා නම් ආනාපානෙ වේදනාවක් නැහැ. හිත ගියා නම් වේදනාවට ආනාපානෙ නැහැ. ඒ සංස්කාර වල මේ ක්‍රියාවලියේදී එක අරමුණ එකවරකට ගන්න පුළුවන්. ඒ අරමුණ තීරීම සකස් කිරීම වරණය කරන චෛසිකේ තමයි මේ චේතනා සංස්කාර. එතකොට මේ සංස්කාර තමන්ගේ න්‍යායපත්‍යෙන් තොරව තමන්ගේ පාලනකින් තොරව එක එක අරමුණු වලට පයින් ගතිය යෝගාවචර දකින්නේ භාවනා වැරදිලා කියන. භාවනාව පාලනයෙන් තොර වෙලා කියන. මොකද සර්වඥාන්සේ දකින්න ඕන ඕක තමයි අනාත්මයි කියන්නේ. අපිට ඕන විදිහට හිටින්නේ නැහැ. ඒ බව දැකලා තමන්ගේ ඕන තරමට හිටින්න නැති බව දැනගෙන නැවත නැවතත් පරියංකේ සක්මනට සක්මනේ පරියංකයට යන්න නම් යෝගාචරය ගා පුදුමාකාර නිත්‍යානුකූලව නිතිපතා භාවනා කරන ස්වරූපයක් අවශ්‍යයි. අතහැරලා දාලා පැනලා ගියොත් යෝගාචරය සංස්කාර වලට යට වුණා වෙනවා. නැවත නැවත කරනකොට කරනකොට ක්‍රමයෙන් අභීතෝ මුණදී මහරහා වැඩි වැඩියෙන් ආනපානි හෝ පිම්බි මැකිලිම ඇසුරු කරන්න පුළුවන් ඉද ප්‍රස්තාව යෝගාවචරය දැනගන්නවා උදාහරණයක් වශයෙන් කියනවා නම් මහ විශාල ගලකට වෙන උපක්‍රම නැති කෙනා කුළුගෙඩියෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට කවදා හරි ගල දෙපළ වෙනවා අම්මෝ මේකලත් එක්කනම් මට මොනවක්වත් කරන්න බෑ කියලා චරයක් දෙසරක් ගහලා බිම තියෙන කෙනාට අර ගලත් hina වෙනවා. මේකා මැට්ටා, මේකා ශරීර හොරා, මේකා බුබ්බඩයා, මේකා කම්මැලියා. මෙච්චර හොඳ ඔලුවක් තියෙද්දිත් මේ කුළු ගෙඩියක් තියෙද්දිතරට ගහගෙන ගහගෙන ගියා නම් කැඩිච්ච දවසේ Tamanට පුළුවන් ගලට hina වෙන්න. නිසා යෝගාවචරයට ඕනේ මේ වගේ සංස්කාර වගේ දෙයක් අවබෝධ කරගන්න නම් මේක බලාගෙන යන්න. ඒකෙදි අපි මේ ආනාපානේ නැත්තම් මූල කර්මස්ථානේ වාංගුවට ගන්නවා. අරගෙන ඒක කරගෙන යනකොට ඉන්න බාධක ධර්ම හරහා මේ බාධක ධර්ම තමන්ගේ අභිමතාර්ථය ඉක්මවගෙන වැඩ කිරීම හරහා පේනවා මේ සංස්කාර ඔලොමල වුණොත් මේ සංස්කාර තමන්ගේ ඡණ්ඩපරස වැඩ කරන්න ගත්තොත් අපිගෙන අපි සිල් අරගෙන හිටියත් භාවනා මධ්‍යස්ථානයේ හිටියත් කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් සම්පූර්ණ මේක නන්නත්තර කරතයි. ඒක නිසා මේකට වෙන ක්‍රමයක් නැහැ කරන්න තියෙන එකම ක්‍රමයේ මේ සංස්කාරයේ තියෙන මේ ඡන්න ගති, පරස ගති, චපල ගති දකිමින් දකිමින් ආනාපානිය අතනහැර දිගට යන්න පටන් අරගත්තොත් ਸਰුවචනංශී <clears throat> සාහිතිකයක් දෙනවා. යොදන යොදන කාලයට සාපේක්ෂව ඒ තමන්ගේ මූල කර්මස්ථානයේ දැපෙන දමා ගන්න පුළුවන් ගතිය ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතිය ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකෙන් මේ රසයක්වත් මිහිරියාවක්වත් එනව නෙවෙයි රණ්ඩුවක් තමයි තියෙන්නේ. උරුට්ටුවක් තමයි තියෙන්නේ. ඒකත් එක්ක දඟල දඟල එකට එක කරලා කරලා කරලා කරලා මේ ආනාපානෙ වැඩි කරන වැඩි කරන වැඩි කරන යනකොට ඒ යෝගාවචරය තේරුම් ගන්න මේ ආනාපානෙ ඇතුළෙමත් පැතිකඩ දෙක තුනක් ආනාපානෙ අල්ලගෙන කොටු කරගත්තට ඒක ඇතුළෙත් මේ සංස්කාර අරකෙන් මේකට මේකෙන් ඒකට ඒකෙන් මේකට ඒකේ තියෙන දොරවල් වල පැන පැන නටනවා. වර එක හැපෙන තැන දැනගෙන ඇතුළේනට වම් නාස්පුඩුව පිටුවේන දකුණු නාස්පුඩුව කියලා අපි ආනපන විස්තර කරනවා. තව වර එක ඇතුළේ හුස්ම සීතලයි උණුසුමයි කිය පිටවෙන හුස්ම පිට උණුසුමයි කියලා ආශස් ප්‍රසජ රස බලමින් ආශස් ප්‍රසජ අසුරු කරනවා. තව වෙලාවක මගේ හිත දැන් සද්දක තියෙන්නේ. දැන් සද්දක නෙවෙයි ආනාපාන තියෙන්නේ. දැන් මගේ හිත වේදනාවක් තියෙන. දැන් මගේ වේදනාවක් නෙවෙයි ආනාපාන තියෙන්නේ කියලා අර අනිකුත් ආරමුණුත් එක්ක ආනාපානේ සමස්තයක් වශයෙන් ඇසුරු කරන වෙලාවකුත් තියෙනවා. ඉතින් මේ තුනේදිත් යෝගාවචරය අන්දමන්ද වෙනවා. වෙන විදිහට කියනවා සංස්කරණය කරන්නේ ආනාපානේ ඇතුළේද සංස්කරණය කරන්නේ ආනාපානේ පිටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් යෝගාවචරය අන්දමන්ද වෙනවා. ඒ නිසා භාවනා කරනකොට විවිධ බහුරූපෝලම් පේන. විවිධ 18 ධන්නේ පෙන්වනවා. විවිධ ශබ්ද අස්සනවා. විවිධ ගන්ධ රස. හොඳට මතක තියාගෙන ඉන්න ඉස්සල්ලා ඉස්සල්ලා මේවා භානාපාණයෙන් පිටත හිත පිට යෑම වශයෙන් දැක්කට මේ සංස්කාර පිළිබඳ අවබෝධයෙන් ඉදිරියට යන්න යන්න මේ ආනාපාන ඇතුළේ මුළු ලෝකෙම දේවල් තියෙනවා. <clears throat> ආනාපාන ඇතුළේ ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, නානා ප්‍රවිධියට නමුත් යෝගාවචරය මේ ආනාපානෙන් පිට ගිහිල්ලා මෙව වෙන්නේ කියලා දැනගත්තොත් භාවනා කරනවා කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් යෝගාචරය සැලකිල්ලෙන් හිටියොත් මම මේ ආනාපාන ශේස්ත්‍රය ඇතුළේද මේව බුද්ධ විඳින්නේ පිටද කියන එක හිතා ගන්න බැරි විදියට මේ ආනාපානයේ කියන මේ වායෝ පොට්ටබ්බ ධාතුව තුල මේ විශ්වයම මේ මුළු ලෝකෙම තියෙන නිවනත් සහිතව සියල්ල මේක ඇතුළේ තියෙනවා. ඒකට යෝගාවචරය මේ වන්ට ගොඩාක් කමඨාන සුද්ධ කරන්නේ. යෝගාවචරය ඒකට යොමු කර කර යොමු කර කර ඒකත් එක්ක හැපි හැපි ඉන්න ඕනේ. හැපි හැපි ඉන්නකොට යෝගාවචරය හිතන්නේ නැති විදිහට ආනාපානිය ඇතුළේ ඉඳද්දිම සද්ද ඇහෙනවා, රූප පේනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. ආනාපානින ඉන්න බවත් තේරෙනවා. මෙන්න මේ පිට ගියාත් පිට ගියාද ආනාපානිය ඇතුළේද මේකට මහසිසාඩෝ පාවිච්චි කරනවා අජ්ජත් අජ්ජත් ආරම්මන කියලා. වර්තමානයේම ආනපානේ ඇතුළෙමයි. මේක ඇතුළේ බහුරූප ඕලන් තියෙනවා. සමහරවිට ආනපානේ පිටහිට ගිය නිසා බාහිර සද්ද ඇහිලා ගඳට ඇහිලා රස වැදිලා යෝගාවචරය හරි අමාරු වෙනවා දැනගන්න ඇතුළේද පිටද කියලා. මේක යෝගාවචරයට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ. තමයි සපේලා උත්තර දෙන්න දැනගන්න ඕනේ. ඒකෙන් මම මේ කියන්න හදන්නේ අපි හිතනට රෙඩිය මේ ආනාපාන ඇතුළේ මුළු විශ්වයම තියෙනවා. මුගෝදෙනෙක් හිතනවා මේ ආනාපානයි කියලා කියන්නේ නිකන් හුස් හිස් හුලඟක් කියලා. ඒක නිසා මේ මේ හුලම් බලලා මේ හුස්ම අරගෙන නිවන් යන්න පුළුවන්ද අයියෝ ඕකනම් අපි කොච්චර කල් කරලා තියනවද ඌට වැඩි ලොකු සමීකරණයක් මේක ඇති නිවන් යන්න ඌට මොනවද ගැඹුරක් ඇති මේක ඇතුළ නිවන් යන්න කියලා මේ ආනාපානෙ පුංචි කරලා සලකනවා අන්නේම නොකිරීම සඳහා මතක තියාගන්න වෙනවා ආනාපානෙ ඇතුළෙම සකස් කිරීම නැත්නම් පැතිකඩ තුනක් විපස්සනා කරන කෙනාට ඒක හරියට කැඳේ ගල බේරුවා වගේ වෙන් කරලා කියන්න පුළුවන් නම් එයාගේ භාවනාවේ 150%ක්ම ඉවරයි. අදියට මම දැන් ඉන්නේ ආනාපානේ. මට මේ ආනාපානේ බලබලා ඉඳදී මෙන්න මෙම සද්ද ඇහෙනවා, වේදනාව දැනෙනවා, හිතේ නමුත් මගේ සතිය කැඩිලා නැහැ. මම දන්නවා ඒකේ ගුණාට පස්සේ ආයෙ හිතේ ඉන්නේ ආනාපානට කියලා. මේ විශ්වාසය එනවනම් නිවනක් ලැබීමෙන් ලැබෙන ඉස්පාසුවක් කියලා එකක් තියෙනවනේ. නිවනක් ලැබීමෙන් මානසික සහනයක් කියලා එකක් තියෙනවනේ. නිවනක් ලැබීමෙන් පස්සේ නොසලෙන ගතිය කියලා එකක් තියෙනවනේ. මෙන්න මේ විදිහට ආනාපානය ඇතුළතදීම මේ කිරණ මේ 18 සන්නිය එහෙම නැත්නම් මේ බහුරූකෝලම් දැකලා හිත සලා ගන්න නැතුව මේ ආනාපානය ඇතුලේ මේ ආනාපාන පිට කීර විදිහට මේක දැක ගන්න පුළුවන් තත්වයට ආවොත් ඒ යෝගාවචරයා හොඳටම විපස්සනාට සුදුස්සෙක් වඩපත් වෙනවා නිවන මේ ජීවිතේම සාක්ෂාත් කරගත හැකි දෙයක් බවට අර තියෙන හුඹස් බය අයින් වෙලා මම පවුකාරයෙක් මම මේ පැවිදි වෙච්ච නැති කෙනෙක් මම ස්ත්‍රියාවක් මම පුරුෂයෙක් කියන මේ භූ මත ඔක්කොම ගසලා ගිහිල්ලා තමයි තේරෙන පටන් අර ගන්න මේ සංස්කාර පිළිබඳව අඬු කැඩිල්ලක් සිද්ධ වෙනවා අඬු පුප්පගෙන ගත කරපු සංස්කාර එක එක අඬු කඩනවා කඩ කඩ කඩ කඩ කීකරු කරගන්න ගතියක් එන්න පටන් ගන්නවා ඒක නිසා මේ සංස්කාර පිළිබඳ සටනේදී යෝගාවචරය මේ ආනාපානයේ අජ්ජත් බහිද්දා ભેදේ දැක ගන්නවා. ප්‍රිය අප්‍රිය ભેදේ දැක ගන්නවා. ගොරෝසු සියුම් ભેදේ දැක ගන්නවා. ළඟ දුර ભેදේ දැන ගන්නවා. අතීත අනාගත වර්තමාන කියලා මේක ඇතුලේ එක්කෝ සාකාර තියෙනවා. ඒ ඔක්කොම භාවනාදී එක හා සමාන වැඩගත්. මුත් යෝගාචර හුඟාක් වෙලාට මේක ගොරෝසු තැනකට හොඳයි කියනවා සියුම් වෙනකොට බයලා නැගිටලා යනවා. ඇතුළත දැනනකොට හොඳයි කියනවා මේක පිටතට ගියොත් එහෙම භාවනා කරලා කරලා නැගිටලා යනවා. මේක හොඳට ප්‍රියමනාපව පේන වෙලාවේදී රැයත් එනවා කමටහන් සුද්ධ කරන්න. අප්‍රියමනාප වෙච්ච වෙලාවේදී අයියෝ ඒ ගුරුවරයා හොඳ නැහැ මට ආනාපානිය අල්ලන්නේ මේ භාවන මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා තමල ගහලා යනවා. මේ විදිහට මේ ආනාපානිය ඇතුළේ තියෙන විචිත්‍රත්වය දන්නේ නැති වුණොත් නැත්නම් මේක ඇතුළේ තියෙන මේ බහුරූපෝලං දන්නේ නැති වුණොත් ඒ යෝගාවචරයට විපස්සනාවට අභාව්‍ය කෙනෙක් වෙනවා. තියෙනදී හඳුනා ගැනීමේ දුර්ලභම පහළ වෙනවා. පහළ ඒ නිසයි මේ කලබල වෙන්නේ. හඳුනාගත දේ තව කෙනෙකුට ඒ විදිහට කියන්න පුළුවන් ශක්තිය නැතිලා. ඒ නැතිනම් ඒ යෝගාවචරයා අන්දේ ඇවිදිනකොට පයට මණිකක් හප්පුනවා. අන්දයට මොනවක්වත් තේරෙන්නේ නැහැ. මේ පයේ මණික වැදුනට අන්දයට ගන්න තේරෙන්නේ සමහර ඉන්නවා යෝගාවචරයෝ ඒ දේවල් හඳුනා ගන්න පුළුවන්. නමුත් කමඨාන් සුද්ධ කරන එක කියන්න දන්නේ නැහැ. කියන්න ඕනද කියලා දන්නේ නැහැ. ඒ යෝගාවචරයෝ ගොළුවේ කීනයක් දැක්කා වගේ. කීනේ දකින්න කියා ගන්න බෑ. ඒකට නම් මම හිතනවා ගුරුවරයා වග කියන්න ඕනේ. ගුරුවරයා කියලා දෙන්න ඕනේ. ඔබ දකින්න දේ මේකයි මට අහන්න ඕනේ, මේකයි කියන්න ඕනේ කියලා ගහලා බැලලා හරි කමක් නැහැ. ඒ යෝගාවචරයට කියලා දෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී යෝගාවචරයන් අතර විවිධ අර්ථ බෙදෙන්න පටන් ගන්නවා. සමහරු බලන්න ඕනේ මොකද්ද දන්නේ සමහරු කියන්න ඕනේ මොකක්ද දන්නේ අජත්ත බහිද්ද ભેද නැති නිසා මේ සංස්කාරයන් වලට දාස වෙනවා. සංස්කාරයෙන් තමයි දාසකත්වයට පත් කළා තමයි ස්වාමිත්වයට එන්න නම් භවනාදී මතුවෙන කිසිම දෙයක් කෙලෙසයක් නෑ. සියල්ලම ධර්ම. මේ ධර්ම ඇති හැටියෙන් දැකලා ඒක හොඳයි නරකයි හරි වැරදි කියන වර්ග ભેදයට විනිශ්චයට ගිය ගමන් යෝගාවචර සංස්කරණයට අහු වෙනවා. විනිශ්චය කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඒ දැකපු දේ දැකපු හැටිම කියන්න පුළුවන් ඉන්නේ බුදුහාමුදුරන් විතරයි. වෙන කිසිම කෙනෙකුට බෑ. අපි ඒකේ ආදුනිකයෝ අපි මේක දිනු කරමින් යන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට මේක අවනම්බුවක්වත් කිසි කෙනෙකුගේ අව කෙලෙසයක්වත්. පාපතර මේ කාලකන්නිකමකුත් නෙවෙයි. අපි ඔක්කොම ඉන්නේ එක තැන නිසා තමන් උත්සාහ කරන්න ඕනේ භාවනා කරනකොට අස්පනා පිට මතුනේ හිතලුවක් නෙවෙයි අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කවුරුත් කීප එකක් නෙවෙයි අස්පනා පිට මතුවෙන හැම දෙයක්ම නිවන තියෙනවා. නැවතත් මම කියනවා වෙන විදියකට අස්පනා පිට මතුවෙන හැම දෙයකින්ම නැත්නම් කිසිම දෙයකින් කවදාකවත් කෙලෙසෙන්නේ තමන්ට ඉදිරිපත් වෙන මොනම දෙයකින්වත් කෙලෙසෙන්නේ මේව හදන්න ගියොත් සකස් කරන්න ගියොත් පතන්න ගියොත් තමයි කෙලෙසෙන්නේ සා යෝගාවචරයට තියෙන්නේ අර අංජනම් බලන මිනිහා වගේ අංජනම් අඹරලා ගාඳුන ගාලා දුන්නට පස්සේ හනුව කොහෙද යන්නේ කියලා බලලා කියන එක මිසක් ආයි ඒකට අර්ථ දෙන එක නෙවෙයි අර්ථ දෙන එක ගුරා කරයි. තමයි තියෙන මේ පේන දේ කියන එක තමයි. ඒක බෑ. ඒ තරම් අපේ හිත පිස්සු. ඒ තරම් අපේ හිත தත්වගත වෙලා තියෙන්නේ. ඒ තරම් අපේ හිත එක මෙට්ට ඇහි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ භාවනා කරනකොට ඒව අයින් කරලා නිහතමානී වෙලා යටහත් පහත්ව නැවතත් පුංචි බබෙක් බහතෝරන්න වගේ පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ ආනපානේ බලන්න ඕනේ දැන් ඉපදිච්ච බබෙක් හුස්මක් ගන්නවා. හැම ආශ්වාස ප්‍රශ්වාසයකම නිවන තියෙනවා. හැම ආශ්වාස ප්‍රශ්වාසයක්ම ඉස්සරකට වැඩිය වෙනස්. ඒ නිසා ඒකට ඒ තියෙන නැවුම් ගතිය, ඒ ශ්‍රද්ධාව ඇතුව කටයුතු කරනවා නම් සංස්කාරයන්ගේ සෙල්ලම් ටික යනවා. නමුත් ඒක අපිට මේ අවබෝධ කරගන්න වශී කරගන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ නිසා යෝගාවචරය ආනාපාන සතිය කරන හැම නැත්නම් භාවනා කරන හැම චිත්තක්ෂණයකම සතිය එළඹිලා තියෙන හැම චිත්තක්ෂණයකම මතක තියාගන්න ඕනේ සංස්කාරයන් රැස් විහිදගෙන, තටු විහිදගෙන සෙල්ලම් දාන. ඕන සෙල්ලමක් දැක්කහම මට දිනේ බලන එක විතරයි. බැලපෙක බලපතත්ෙන් කියන එක විතරයි. එහෙමනම් මම බේරිලා. එවනම් මම සංස්කරණය කරන්නේත් නැහැ කර්ම රැස් කරන්නේත් නැහැ ඒ වගේම සංස්කාරයන්ගේ තියෙන මේ මේ විෂම ගති නපුරු ගති බහුරු චලන එහෙම නැත්නම් දෙබිඩි චරිත දිහා බලන්න ඕනේ මගේ කියාගෙන නෙවෙයි අනුන්ගේ එකක්. අනුන්ගේ දෙයක් බලන්න වගේ කියන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර ඒ කියන ඒ බලන හැම චිත්තක්ෂණයකම තිරියම්. බලන හැම චිත්තක්ෂණයකම අලුත් අලුත් චිත්තක්ෂණයට එළවෙන්නේ අලුත් චිත්තක්ෂණ එකක්වත් කෙලෙසිලා නැහැ. අපි හිත කොච්චර චපලද කියනවනම් අපි ඉත කොච්චර කෙලෙසට කැමැතිද කියනවනම් අපි ඉත කොච්චර කෙච්චර වලට කෙලෙසට මනාපද කියන අපි එනේ එන චිත්තක්ෂණේ කෙලසන. එනේ එන චිත්තක්ෂණේ කෙලසන්නේ මොකද්ද? අතීත මතක හරහා, රුචිචුකම් හරහා, පෞරුෂත්වය හරහා. දැන් ගොඩාක් කල් යනවා එනේ එන චිත්තක්ෂණයක තියෙන නැවුම් ගතිය තේරුම් අරගෙන චන සම්පත්‍ය උපයන්න බුද්ධෝත්පාද කාලේ අපිට උපයන්න මනුස්සාත්ම භාවය උපය ගන්න ජන සම්පත්‍ය උපයා ගන්න අපිට මේ හේච්ච බණ මේ ධර්ම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඊගා වෙන චිත්තක්ෂණේ නැවුම් බව අරසා කරගන්න වෙන මොන්නම දෙවන්නේක් අපිට උදව් කරන කෙනෙක් නැහැ බාහිර කිසිසේත්ම මොනම දෙයකට උදව් ආධාරත් නැහැ මේ එන චිත්තක්ෂණේ කෙලසන් දෙපා ඉස්සරහට එන චිත්තක්ෂණේ කෙලසන් දෙපා ඒ කෙලසීම කරන්නේ අවිද්‍යාවත් සංස්කාරත් හරහා අන්නේ කෙලසීම පිට කෙනෙක් වගේ බලන්න කියන මොකද තමන්ගේ කෙනෙක් දිහා බැලුවොත් එහෙම ඒක ඉච්ඡා බංගත්වයට යනවා. මනස කඩා වැටීමකට වැටෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඒක දැකලා සතුටු වෙන්න නම් දෙයක් නැහැ. ඊගාව චිත්තක්ෂණයේ කෙලසෙනාටි බලලා සතුටු වෙන්න දෙයක් නැහැ. මේකට දුක කියලා කියනවා. මේක තමයි දුක කියන්නේ මෙච්චර ලස්සනට අලුතෙන් අලුතෙන් එන චිත්තක්ෂණ කෙලස ගන්නවා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන මේක දැකපු දවසේ ඒක හරි කම්මැලි කරන දෙයක්. හිත වටන දෙයක්, මුස්පීන්දු ගතියක් පේන දෙයක්. නමුත් මේක පූර්ව නිගමන වලින් තොරව මේක දැකපු දවසේ මේක තමයි මේ දුක කියන්නේ කියලා දැකපු දවසේ ඒ අවබෝධය විතර මිහිරි දෙයක් මුළු ලෝකෙම නැහැ කියලා. අත්දැකීම නරකයි. නමුත් ඒක ඇති හැටියෙන් දැකීම මිහිරි දෙයක්. ඒ නිසායි අපි මේ සංස්කාර සංස්කාර ඇති හැටියෙන් දැක ගැනීමට උත්සාහ කරන්නේ. මම උත්සාහ කළේ මේ සංස්කාරමය කරන වර්ණාව ශෝෂණය. දී ඇති පරාශයත් දුන් විට තමන්ගෙටම ඇබ්බැහි හැටියට අර එකම තෝරමින් දුක් වළඳන හැටි කියන මේ චරිත ලක්ෂණය පෙන්වන්න අද දවසේ ධර්ම දේශනාව සඳහා මේ කාලය ඇතයි කියලා මම හිතනවා මම හෙට බලාපොරොත්තු වෙනවා ඒ සංස්කාරවල තියෙන ඒ කර්ම රැස් කරන ස්වභාවය ඒ වගේම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වශයෙන් රංගපාන රංගනීය දිහා ආදි වශයෙන් මේකේ තියෙන ඊතුරු චරිත සාකච්ඡා කරන්න ඒ හරහා අපිට පුළුවන් මේ මෙවුවා පිළිබඳ සුත්‍රමය ඥානයක් ඇති ඇති කරගෙන ඒ වගේ තියෙන මේ නපුරු ක්‍රියාකාරීත්වය ඒ කෙලසන ක්‍රියාකාරීත්වය හේතු බල ධර්මයක් විදිහට බලලා තමන්ගේ කෙලේශයක් දුර්ලභමක් මේ හේතු බල ධර්මයක් විදිහට බලලා හැකි තාක් ඒකේ අල්මරාගෙන විෂමරාගෙන ජීවත් වෙන්න නැත්නම් ඉදිරියට මේ කටයුතු කරන්න ඒ නිසා අපි වනාහමින් භාවනා කරමින් ඉදිරියට යනකොට ඒ දේවල් හොඳට යදාගෙන ආදම සකස් කරගෙන ඉදිරියට යෑමේදී තව තවත් මේ චේතනාවල ප්‍රකල්පනාවල අනුශේධ ධර්මවල තියෙන විඥානයේ ඇති කරන ස්වභාවය තව තවත් අවබෝධ කරගන්න සියලු දෙනාට ඒක ශක්තියක් ධෛර්යයක් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනා ශ්‍රම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා